අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදාත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා විශේෂ භාගියා පංචේන්ද්‍රයානි සද්ධේන්ද්‍රයන් විරීන්ද්‍රයන් සතින්ද්‍රයන් සමාධින්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් තීති අවසරයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් අපට ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳව කියලා දෙන්න මාතෘකාවකට පුරුපු අවස්ථාවක් මේ ඉන්ද්‍රිය ධර්ම පහ හඳුන්ලා දෙන්නේ භාවනා කරන කෙනෙකුට විශේෂ භාගීය ධර්ම විදියට තමයි ಗುಣ විශේෂයක් වැටෙන වෙලාව. භාවනා දැන් මට හරියාගෙන එනවයි කියලා වැටහෙන්න පටන් ගන්න වෙලාවයි. ඉතින් එතකොට හැබැයි තොවිලේ හුඟක් වැඩ ඉවරයි. මේ වැටහෙන්න පටන් ගන්නවා කියන්නේ විශාල වෙනසක් ජීවිතයකට. අර ලෞකික ජීවිතයක ඉඳලා ආධ්‍යාත්ම ජීවිතයට හැරෙන තැනක්. ඒ නිසා මේ පරිවර්තනය, පරාවර්තනය විශේෂ භාගීය වශයෙන් හඳුන්වනවා. අපි එක සිංහට නගාගෙන තියෙනවා Tamanට ಗುಣ විශේෂයක් වැටහෙන වෙලාව කියලා. ඉතින් මේ ಗುಣ විශේෂයේ වැටහීම ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධාවේ ඉන්ද්‍රියක් වශයෙන් ආයතනයක් වශයෙන් පෙළ ගැහිමෙන් Tamanට තේරෙන පටන් ගන්නවා. ඊගාට වීරිය කියන චෛතසිකය අපි ඉගෙනගත් එක මේ නූපන්න කුසල් නොයිපද වීමටත් උපන්න කුසල් ප්‍රහාණය කිරීමටත් නූපන් කුසල් ඉපදවා ගැනීමටත් උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීමටත් බහුලීගත කිරීමටත් එයා වීර්ය උඩන්න පටන් ගන්නවා වෙන වෙන වෙන දේවල් ගැන මේ ලෞකික දේවල් වල දේවල් වල කරන මෙතෙක් කරපු වීරියම තමයි ඒක වාහනයක පතර දාපු ගියර එක නම් දැන් ඉස්සරහට දාගත්ත විතරයි වෙන්නේ. ඒ මෙතෙක් කරපු දේවල් ඔක්කොම වේගෙන් පතර තමයි අදින්නේ. අපි සංතාරයට තමයි ගෙනියන්නේ. එහෙම නැත්නම් මාන්නේ වඩන එක තමයි කරන්නේ. මම ආයනේ වඩන එක තමයි කරන්නේ. තෘෂ්ණා වඩන එක තමයි කරන්නේ. දැන් ඒ ඒ වාහනේ ගියර එකම රිවර්ස් එකට දාලා තිබුණේ එක ෆෝවර්ඩ් එකට දැම්මා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් Taman සලකා බලන්නේ ගත කරන ජීවිතයේ නූපන්න අකුසල් නොයිපද වීමටත් දැනටමත් තියෙන අකුසල් ගෙවන් කිරීමටත් නූපන් කුසලයක් තේරෙනවා නම් ඒක තේරෙන්නේ ඇත්තටම එතන ගියාට පස්සේ විතරයි. එතෙක්කල් පිංකම් කියලා ගොංකම් කරනවා කියලා මම පොඩි කාලේ අහලා තියෙන වචනයක් තියෙනවා. එහෙම කියන්න නරකයි. මොකද අපි හැම කෙනාම ආධ්‍යාත්මනේ පිංකම් හරහා තමයි. නමුත් ඒ වගේ තියෙන ලඳ බොළඳ ගතිය මේ පොඩි ළමයි වැලි සෙල්ලම් බත්තු වෙනවා වගේ මේ බත්තු යන්න තියේදී සෙල්ලම් ගෙවල් හදාන වැලි බැත්තු වෙනා වගේ මේ කරන පින්කම් සහ මේ කුසලය කියන එක අතර වෙනස තේරෙන්න පටන් ගන්නවා හැබැයි ඒකේ මොලේකුත් තියෙනවා පින්කම් කරන අයට බනින්න යන්නේ. ඒ ඉතින් හැමදාම පටන් ගන්න එතනින් තමයි සෙල්ලම්පත් විලා තමයි බබෙක්. වැඩි සෙල්ලම්පත් විලා තමයි පොල් කටු හැන්දට, බිලි කටු හැන්දට, කොස්කොල කොටට ආයිබෝන් කියලා තමයි නියම පොල් කටු හැන්දට බහින්නේ. ඊට පස්සේ තමයි අපි නියම සාරිය ඇඳලා නියම ඇඳුම් ඇඳගෙන මේ සෙල්ලමට යන්නේ. ඒක පහත් කළා සලකන්න නරකයි. නමුත් මේ ගියේ කරන්න උපහාසයක් ඇති වෙනවා. හාස්‍යයක් පහළ වෙනවා. අනේ මෙච්චර කල් මං කරපු දේවල් කියලා. ඒක දැනෙන්නවත් අරින්න එපා කාටවත්. කරගන්න කට්ටිය කරගත්තා වයි. එතකොට තේරෙනවා මේක දිනු කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි කියනවා වීරිය ආයතනයක් වශයෙන් සූදානම් වෙනවා. මේ කාටවත්ගත් අනුන්ගේ වැඩ කරන එක නෙවෙයි තමන්ගේ තියෙන අකුසල් අයින් කරන කුසල් වඩන වැඩපිළිවෙලකට එන්න පටන් ගන්නවා. එතකොට සතිය ඒ වැඩ කරනකොට සතියත් ඇඟිලි පහ වගේ එක ඇඟිල්ලක් වැඩ කරනකොට අනිත් ඇඟිලි ටිකත් එකතු වෙනවා වගේ මේ සතිය ඒකත් පෙළ ගැහෙනවා ඉන්ද්‍රියක් විදියට. ඒ ඉන්ද්‍රියක් විදියට පෙළ ගැහෙන්න ඉස්සලා අපි සාමාන්‍ය අටුවාවට ගරු කරලා අටුවාවේ තියෙන නැත්නම් අට කතාවේ තියෙන විදිහට සතිය පිළිබඳ හඳුන්ලා දෙන නිට්‍ය වූ වෙනස් නොවන අර්ථකථනයක් තියෙනවා අපි ඒකට කියනවා අටුවා සාහිත්‍යයේ තියෙන මේ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ටාන වශයෙන් මේ චෛසික හඳුනා ගන්න වෙලාවක් තියෙනවා. ඒ අනුව බලනකොට අටුවාව සතිය හඳුන්ලා දෙන්නේ අපිලාපන ලක්කනා කියලා. ඒක විස්තර කරන අටුවාචාර්යන් වහන්සේ පිලාපන කියලා කියන්නේ පොලාපනින ගතිය. නිකන් මතු පිට පොල පොල යන ගතිය. ඒක හරියටම ප්‍රසාද සද්ධාව වගේ. ඒක අමූලික සද්ධාාවක් වගේ නිකන් ওই මතු පිට සද්ධාාවක් වගේ අරමුණක හිත ගිහිල්ලා නිකන් මතු පිට ලෙව කාලා එනවා. ඒකට කියනවා පොලාපනිනවා කියලා හරියට උපමාවක් කියනවා වෙලිච්ච ලබු කබලක්. වතුරකට දැම්මහම වතුරේ පාවි පාවි මේ නලිය නලිය තියෙන මිසක් ලබු කබල කවදාකවත් වතුරකින් ලාභින්නේ නැහැ. එතන පොරොප්ප කැල්ලක් දැම්මට ඒක වතුරත් එක්ක හුලඟට එහෙම යනවා. රැල්ලට වැල්ලට ගසාගෙන යනවා. කදා පොළ කිලා බහින්නේ නැහැ. නැත්නම් දැන් කාලේ තියෙන ඍජු ෆෝම් කැල්ලක් දැම්මට කිලා බහින්නේ. ඒ වගේ තමයි භාවනා කරපු නැති අසත්‍යමත් හිත. හරියට ප්‍රසාද සද්ධා වගේ අරකෙත් ටිකක් ලෙව කරනවා මේකෙත් ටිකක් ලෙව කරනවා. වැස වෙලාවට අත්ෙන් අත්තර පයින් කුරුල්ලෙක් වගේ මොලා පයින් ගතිය. යම් වෙලාවක අල්ලගත් අරමුණ දිගේ හිත හොලාපයින් ගතිය අනිත් පැත්තට අපිලාපන ගතිය කිඳා බහින ගතියට ගියා නම් අන්න ඒකෙන් දැනගන්න පුළුවන් මට දැන් සතිය පිහිටියා කියලා අරමුණ දිගේ නිකං වටින් පිටින් මතු පිටින් දුව දුව පයින් පැන පැන තිබුණු හිත දැන් අරමුණක් අල්ලගෙන එකක කිඳා බහින ඒ කිඳා බැහිම පෙන්වන්නේ වතුර කඩකට ගල් කෑල්ලක් දැම්මොත් මොකද වෙන්නේ වගේ වතුර කඩකට යකඩ කෑල්ලක් දැම්මොත් එතනම කිඳා බහැලා ජල කඳ ඉවර වෙනකන් බහැලා නතර කරන්නේ අඩියටම යනකම් යන. ඒ වත් ඒ දාපු ගල ඒ දාපු යකඩ කෑල්ල මොනම ධර්මකින්වත් අතරමඟ නතර වෙන්නේ. ඒ වගේ අරමුණට ඉඳා බැත්තට පස්සේ සතිය ඒ අරමුණේ සියලු පරමාර්ථ ධර්ම ධාතු මනසිකාර පරමාර්ථ ධර්ම කිඳාගෙන පහිනවා. ඉතින් ඒක තමයි මේ ජීවිතයේ ආධ්‍යාත්මයට හැරෙනවා කියන්නේ. අපි මේ දෙකල් බාහිර දේවල් අනුන්ගේ ගුණ කන්දල් දිහා බල බල හිටිය මිසක් තමන්ගේ මේ හිතක් තියෙනවා හිත යට තව එකක් තියෙනවා කෙලෙස් ජාති තුනක් තියෙනවා මේ රතුරුණු ගිරිය පොතු ගහලා බලනවා වගේ ඇතුළට යන ගතිය බුදුහාමුදුර පෙන්වන්නේ කේල් කඳක් පතුරු ගහනවා වගේ ඇතුළට කිඳාන බහින ගතිය එන්නේ මේ සතියේ ඒ සතිය පෙන්නඳ නැත්නම් මේකට උපමා කියනද ත්‍රිපිටක හරි ලස්සන උපමා රාශියක් සරුවචනanse පෙන්ලා තියෙනවා ආයේ මේ මහා සීසේ ආඩෝ ස්වාමීන් වහන්සේ ඒ සරුවචනසේගේ සම්ප්‍රදාන කුඩ ඒවට එහා ගිය එකක් පෙන්නනවා. බුරුල් පසකට දැන් ගෙනලා පිටින් ගෙනලා දාව පසකට හෙල්ලකින් දමලා ඇන්නොත් හරියට හෙල්ලේ එතන කාගෙන යන්නේ කොහමද? ඒ වගේ තමයි සතියේ. මොන අරමුණ ගත්තත් අරමුණේ මතු පිට නතර වෙන්නේ කාගෙන පහිනවා. යම් විදියකට හෙල්ල අරගෙන ගලකට දමලා ගැහුවට පස්සේ කිඳා බහින් නැතුව හෙල විසි වෙන්නේ කොහොමද? ඒ වගේ තමයි කාම හිත. අරමුණෙන් අරමුණට පැන පැන පැන යනවා. විවිධ රස, විවිධ ආකාර, විවිධ වර්ණ, විවිධ ගන්ධ, විවිධ රස, විවිධ සද්දහා උහි යනවා. කොටිම්ම කියනවනම් භාවනා කරන්න ගිහිල්ලා සතිය ආපු දවසේ තමයි තේරෙන්නේ අපේ හිතට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කොයි වෙලාවෙ අහනවද, කොයි වෙලාවෙ බලනවද, කොයි වෙලාවෙ රස බලනවද, ගඳ බලනවද, පහස ලබනවද, හිතනවද කියන එකේ අපි උදේ පාන්දර නැගිටලා සැලසුමක් හදාගත්තොත් මම පළවෙනි පැයේ බලනවා. ඊගන පැයේ අහනවා. ඊගාය පැයේ ගඳ රස බලනවා, පහස ලබනවා කියලා කවම කවදාකවත් මොනම කෙනෙකුටත් කරන්න බෑ. ඒ නිසා අපි සදා අනාතයි. සදා දාසයි. සදා බැලයි. අපි කොහේ අරගෙන යනවද දන්නේ නැහැ. ආශ්‍රනෝදාගත්ත මීහරකෙක් අරගෙන යනවා වගේ මේ අහනවා මේ බලනවා මේ ගඳ බලනවා මේ රස බලනවා අන්න ඒ ගතිය නිකන් හෙල්ලකට හෙල්ලකින් ගලකට දමලා ගැහුවා වගේ පොළඹයින පිටින් ඇවිල්ලා පිටින්ට යනවා මේ විදිහට සතිය අඳුර ගන්න හම්බුණා නම් කෙනෙකුට භාවනා කරනකොට යට තේරෙන පටන් ගන්නවා මේ විපස්සනාව කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළත බැලීම පටන් ගන්න පුළුවන් වෙන්නේ සතියේ ඉඳලා තමයි. එහෙම නැත්නම් අපි පිට තමයි බලතින්නේ. බැලුවෙත් පිට බලමිනුත් ඉන්න පිට કોઈ වෙලාවක හරි අරමුණට கிඳා බැස්සනම් එදාට මේ මතු පිට සද්ධාව නැත්නම් පසාද සද්ධාව අමූලික සද්ධාව ඕකප්පන සද්ධාවක් වශයෙන් වෙනසකටපත් වෙනවා සද්ධාව ගිල ගන්නවා බැස ගන්නවා ඇතුළට බහිනවා ඒ වගේ අපිලාපන ලක්ෂණය වෙනුවට පිලාපන ලක්ෂණ වෙනුවට අරමුණට බහින ගතිය තේරෙන පටන් ගන්නවා වැඩේ පටන් ගත්තා එදයින් තමයි අපේ ආධ්‍යාත්මේ පටන් අරගන්නේ. එහෙම නැත්නම් කියනවනම් බුද්ධඝං කාර්යා බුද්ධ ධර්ම ඉගෙන ගන්න පටන් ගන්න සම්දිස්ථානේ උතන් තමයි. ඔතෙන්ට එනකන් අපි හොඳ බුද්ධඝං කාර්යය. උන්තර දන් දීලා තියෙනවා අපි සාදු සාදු කියලා පෙරහැර ගිහිල්ලා තියෙනවා අපි තිල්ලා කළා තියෙනවා අපි. නමුත් මේ කරපු එකම දෙයකවත් රස විශේෂ ගුණ විශේෂ දන්නේ නැහැ. දාන දෙන එක සිල් රකින්නකින් කොහොමද වෙනස් වෙන්නේ මොනවද ලැබෙන ආනිසංස මොනවද තමන් අත්දැකලා තියෙන්නේ කියලා සපේලා උත්තර කියන්න බෑ ඒ අපදානේන සම්පායති කියලා කියන චරිතයෙන් සපේලා උත්තර කියන්න පුළුවන් වෙන්නේ සතියෙන් කරන වැඩක විතරයි ඉතින් ඒක ඒ සතිය දැන් මේ අසවල් අරමුණේ මම கிඳා බැස්සේ කියලා විස්තර කියන්න හදන අරමුණ වෙන්කොට හඳුනාගන්න එකට කියනවා නාම රූප පරිච්ඡේද කරනවා කියලා. වෙන්කොට හඳුනා ගන්න. මම මේ කියන හදන්නේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. මම මේ කියන හදන්නේ බිම්බි මැකිලිම නෙවෙයි. මම මේ කියන හදන්නේ සක්මන නෙවෙයි කියලා නම් කරන්න ඕනේ. පරිච්ඡේද කළා කියන්නේ මම මේ ආස්වාසය ගැන සඳහන් කරනවා. මට ආස්වාසය මතු වුණා. මම ආස්වාසය මෙනෙහි කරා නැත්තම් මානසිකාරය දැම්මා. යොමු කරා. එතකොට මට මේකේ සිසිලසක් වැටුණා, දිගට වැටුණා, කම්පනයක් වැටුණා, නාසිකාග්‍රේ වැටුණා, උඩුතලේ වැටුණයි කියලා ඒ අරමුණ ගිය මෙහෙවපු අරමුණ සම්මෝසාවකින් තොරව මම මේ ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා සම්මෝසාව කියලා කියන්නේ මේ අන්‍ය විහිිත වෙච්ච හිත නවීන වචනෙන් කියන අංජබජල් ඊට හැම තැනම දුන කොයියෙක් ගැන කතා කරනවද දන්නේ අංජ බදල් නැහැ. අන්‍ය වීත නැහැ. මම මේ කියන්න දන්නේ ආස්වාසය කියලා. ඒ ගතිය Tamanට තේරෙන්න පටන් ගන්නවා ලෝකේ ලක්ෂකුත් එකක් අරමුණු තියේදී මම අද මේ සභාගත කරන්න හදන්නේ කමඨාන් වාර්තාවට දාන්න හදන්නේ ආස්වාසයයි. මෙන්න මේකට කියනවා අසම්මෝසාව කියලා. ඒක නැතුව මේ මම දිග දැක්ක පළල දැක්ක හොඳට දැක්ක දිගට දැක්ක කිව්වට මේ මොන දෙමලයක්ද මේ කතා කරන්න කියලා දන්නේ නැතිවට කියනවා සම්මෝසාව කියලා. අද ලෝකෙ තියෙන හරියක් මුළු ජනමාධ්‍යම සම්මෝසාවක්. කොහේ මොනව වෙනවද දන්නේ මොනව හරි කුණු හරප ටිකක් ගෙනල්ලා ප්‍රවෘත්ති හදා ගන්නවා. හදාන ඉතින් අපිට දෙනවා. අපේ අර දවස පුරාම හදාගත්ත හිත නන්නත්තර කරනවා. ඒක නැතුවම බෑ අපිට. බත් තේලක් නොකා ඉන්න පුළුවන් ප්‍රවෘත්ති හන්නතු ඉන්න බෑ. දැන් ගිය ගමන්ම පටන් ගන්න ඕක තමයි. මම පහුවෙච්ච ප්‍රවෘත්ති ටික දා ගන්න ඕනේ. ඕකට වෙනකුණු හරපෙකුත් කී හැකියි. එහෙනම් ඒ තරම්ම ඇබ්බැහි වෙලා අද 6 4 තේරුපු දරුවා සිට හෙට මැරණකන් යන මිනිහා දක්වා ජනමාත්‍යෙන් පාලනය කරලා ඉවරයි. කවුරක්වත් දන්නේ නැහැ මේක මේ පීයෙන් ඇනිලක් කරන්නේ කියලා. අපි කොහොම කරකොලා තාරනවද දන්නේ නැහැ. කොච්චර ඒ ජනමාධ්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධද කියනවනම් එහෙම නැත්නම් ජනමාධ්‍ය අපේ පාලනය කරනවද කියනවනම් සමහර සුපර් මාකට් එකට ගිහලා බඩු අරගෙන ගෙදර ඇවිල්ලා බලනකොට එයාම දන්නේ ඇයි මේ බඩුව ගත්තේ කියලා. අන්න නිතරම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්නන නිසා ගියාට පස්සේ ඉබේම අරගෙන මල්ලට දා ගන්නවා. සල්ලිත් ගෙවනවා. ගෙදර ඇවිල්ලා බලනකොට ඇයි මේ බඩුව ගෙනාවේ කියලා දන්නේ නැහැ. මේ තරම්ම හිතට වද්දන්න ගියාට පස්සේ අපිට මේ මොන හරි කුණු හරපයක් ඒක දිගේ අපි රූකඩ වගේ වැඩ. අපි දන්නේ නැති වුණාට ඒ ඇඩ්වර්ටයිසර් එක හදන පරට්ටයා, පෙරේතයා, වලත්තයා ඌ දන්නා මූට දෙන්නලාම කවලා තියෙන කියලා. තුන්වෙනි ලෝකේ රටවල් ගැන මේ ජනමාධ්‍ය කාර්යෝ කරන ප්‍රකාශන වාල්ලුණ්ඩ වැඩිය පහත් කළා කතා කරන්න. උන් දෙන ඕඩම ලණුවක් කනවා. උන් දෙන ඕඩ බෙහෙතක් බොනවා. උන් දෙන ඕනේ ඇඳුමක් හෙළුව පෙනුනත් ඒක ඒක ෆැෂන් එක කියලා පෙන්නනවා. අද ගෑනු අඳින හරියක් අඳින්නේ හෙළුව පේන්න අනික්කව වැහෙන්නනේ. මේ සුද්දාගේ වැඩේ. සිංහලයේක තිබුණේ නැහැ. සිංහලයේක තිබුණේ ඇඳුම් තියෙන හෙළුව වහන්න. දැන් නැහැ. හෙළුව පෙන්වන්න තමයි ඇඳුම අඳින්නේ. මේ ඔක්කොම අවුරුදු 20 කට සැලසුම් කරුවේ මොකද? අපි ඉන්නේ අසම්මෝසාවේ බව දන්නවා. මේ ලනුව කවන්න පුළුවන් බවක් දන්නවා. අර සිංහලයාගේ තිබුණ අහිංසකකම මඩ සෝදාගත් කල රජකමනත් පුරුදු ගතිය සුදුසු ගතිය දැන් නැහැ. සිංහල කොහොමඩක්වත් දාහත වෙලා බාල්දු වෙලා ඉවරයි. මොකද අර කාමයේ පොඩ්ඩක් ලුණු මිරිස් වගේ ටිකක් ගාපු ගමන් දුවනවා බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ. ඒක ඉතින් හොඳටම පේන. ඒක නැතුව මේ කොහෙද බොලව දුවන්නේ? මොකද්ද බොලව මේ කරන්නේ? මේකෙන් කරලා හරගියකේ තියනවාද? අපි එන්නේ එන්නේ නාස්රේ නාස්රනොත් දාගන්න එක නේද කරන්න කියලා. අරමුණකට ගිහිලා මම දැන් ඉන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය කියන්නේ යන්නේත් නෑ මම ඉන්නේ ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි කියලා හරියට පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඉගෙන ගත්ත මිනිස්සයාට ඔයිච්චර කතා කරන්න දෙයක් නෑ දවස පුරා අපි එකක් කියනකොට දෙකක් පටලවලා ඉවරයි කියන දේ හරියට එල්ලෙට කතා කරනවා නම් ඒක නීති භාෂාවක් එතන කියවේ. එතන පරිවේශනායක විද්‍යානුකූල පරිවේශනයක පරිේශන වார்த்தාවක් වගේ හරියට විද්‍යානුකූලව ටෙක්නිකලි කියන්න පුළුවන් වෙනවා. ඒකනේ බුදුහාමුදුර කියපු මේ වචන ටික අද ත්‍රිපිටකය කියලා අපි ඇලපිල්ල පාපිල්ලක් වෙනස් කර නැතුව රකින්නේ. මේ සාරිපුත්‍ර සාංශි ගොනු කරලා දීපේක අපි තාමත් ධර්මයේ කියනකොට අහනකොට <coughs> ධර්ම ගෞරවය පිහිටුවගෙන සාදු කියන්නේ. මොකද ඒකේ no nonsense ඕනේ නැති ගුණ වර්බ නැහැ. කියන්න ඕනක විතරයි. ඉතින් කට්ටිය බනහන කොටත් ඒ සාරිපුත්ත හමුරගේ බනහන්න කැමති නෑ. ජාතක කතා ගැන කියනවනම් අර වල් පැල්ල හැලි මේ වල් පැල්ල හැලි එව්වනම් සාදු කී කිය අහනවා. මෙව්ව අහනවා කියන තේරෙන්නේ අපව අපිට. අපි මේ ඊගාව ආත්මිතියවත් බලමු. මෛත්‍රී බුදු ආපහපොම් බලමු කියලා පතර දාන්න. ඒ මොකද මේකේ තියෙන කාරණා විතරයි. අන්නේ සම්මෝසාව නැති වෙලා කියන දේ කිරි ගහෙන් මෝල් ගහෙන් කිරි ගහට එන්න වගේ. හරියට කාරණාව කියන්න පුරුදු වෙන්න නම් මේ සතියේ තියෙන නන්නත්තර අරමුණු තියෙනකොට මගේ අරමුණ ගියේ කොතෙන්ද යා යුත්තේ කොතෙන්ද කියලා දන්නවනම් උන්ද අපායට ගියත් යම රජුරු පුටුවෙන් නැගිටලා ඌට එක්ක පුටුව දෙයි. එහෙම නැත්නම් ගියා මේ ඔයා ගැලපෙන්නේ නැහැ. මේකට කරුණා කරලා ගිහිල්ලා තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කෙලින් කතා කරනවනේ යමයක් බයයි. ඒකට පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සම්මෝසාව සහ අසම්මෝසාව පෙන්වන්න කර පින්නුම් කරන්න ගිහිල්ලා අපිට ඒ ස්වාමීන් වහන්සේ ගන්නවා මේ මේ යද්දේශාවක් එහෙම නැත්නම් මේ කංකාරියක් එහෙම නැත්නම් යකුණට වන තැන තොවිල් නටවන තැනට ගියාට පස්සේ ඒ යකා නෑ ඒ කබුවා ඇදුරා ඉතින් සියලු සේන යක්ෂ සේනාධිපති ඔක්කොටම ආරාධනා කරනවා මල් පැල හදලා ඉතින් යදින්න පටන් ගත්තාම එන යකා මොකාද කියලා හරියට දැනගත්තොත් උගේ නම කියලා කතා කළොත් ඒක බයයිලු. ඒක වෙනුවට වෙන කෙනෙක් නමක් කියපු ගමන් බෙල්ලම කඩනවා. නිසා මොන යකාටුණත් ඕ සීරියා කණේ තමයි යකෝ කිව්වනම් ඔව් කියනවලු. උට ඔඩ්ඩිමන්සනා කියලා හරියන්නේ නැහැ. උඹ ඔඩ්ඩිමන්සනා කියලා අහපු ගමන් ඌ දන්නවා මේක මොඩයයි කියලා. උගෙන් අහන සෝ සීරියා කාද? ඒ එච්චරයි. එතකොට මොනවද උනේ අරගෙන බල කුක්කුක්කක් වගේ. බලු කුක්කෙක් වගේ යකෝ. හැබැයි පොට්ට පටලවා ගත්ත නේද? බෙල්ල පිටිපස්සට තමයි අත තියන්නේ. කඩලම දාන. අද අපිට වෙලා තියෙන සීරියා කයනකොට උට ඔඩි මන්සිනා කියලා කතා කරනවා. එහෙම නැත්නම් දැඩි මුණ්ඩයා කියලා කතා කරනවා. එතකොට ඌ දන්නවා මේක මැට්ටයි කියලා. ඔය ඉන්ටර්විව් කරනකොට ඕක තමයි අල්ලන්නේ. ඉන්ටර්විව් කරලා ප්‍රශ්න දාලා බලන මොනවද කියන්නේ මේ අක්ෂයා කියලා. දන්න තේරම කියනවා ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. මම ඉන්ටර්විව් වලට ඉඳලත් තියෙනවා ඉන්ටර්විව් කරලත් තියෙනවා. කමඨාන් සුද්ධ කරලා තියෙනවා. මගේ කමඨාන සුද්ධ වෙලා තියෙනවා. කිසිම දවසක මේ සතිචෛතසිකේ ඉන්ද්‍රියක් පාටපත් කර ගැනීමේ ආදාව තියෙන යෝගාවචරය පවා මම මේ කතා කරන්නේ අහවල් එක කියලා. ඒක පරිච්ඡේද වශයෙන් මාතෘකා කියමනක් අපේ නැතිකම නිසා අපි වෙන විස්තර කතා කරනවා. හැබැයි මොකද්ද මේ කියන දෙමලේ කියලා අන්තිමටම අහන්න වෙන මොකද්ද යකෝ ඔච්චරලා කිව්වේ කියලා. එවනේ කතාව පටන් ගන්න කියන්නේ මම මේ කියන්නේ දැන් සක්මන ගැන. මම මේ වම තියෙන එක ගැන කතා කරන්නේ. අර විලුඹ වදින හැටේ දැනෙන්නේ. ඒක මට තද ගතියක් වශයෙන් වැටෙනවා. ඊට පස්සේ මේ කකුලේ විලුඹෙට බර ඉස්සරහට යනවා. එතනින් මට ඒ කතා ඉවරයි. දැන් මම දකුණ ගැන වම ගැන කියනවා. වමේ හිටිත් මෙන්න මෙහෙම ඇදෙන්නේ කියලා මෙන්න මේ දේ වෙන්කර කියමනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආර්ය වෝහාරය කියලා. ආර්යයන් වහන්සේලා කතා කරන්නේ ඉච්චරයි. සම්මෝසාවක් නැහැ. අහගෙන ඉන්න එක හරියට දන්නවා. කිරිගහට මෝල් ගහින් ඇන්නා වගේ ඒක නිසා මේක පිළිබඳව මම නිකන් මේ උනන්දු ඇතිවීම සහ හිත් වදින්න මෙහෙම කියනවා. අපි කාලේ වෙනකොට ඒක ටිකක් පමයි. ওই ඉන්දියාවේ හිටපු ගාන්ධිතුමා මහත්මා ගාන්ධිතුමා ලෝකෙම නායකයන් පිළිඅරගත්තේ ඉතාමත්ම නිහතමානී හරියට මානව දී ගැන කතා කරලා මුළු එංගලන්තෙට පෙන්ලා දුන්න ආශ්‍යාකරේ අපි ළඟ රණ්ඩු නොකර දිනන ක්‍රමයක් තියෙනවා කියලා අහිංසාව කියලා. අන්තිමට සුද්දට මොනවක්වත් කරගන්න බැරි වුණා නිදහස දෙන්න සිද්ධ වුණා. ගිය අමුඩයක් යනකන. එංගලන්තෙට ගිය අමුඩයක් යනකන. පාර්ලිමේන්තුවට එනවනම් එන්න කියපන් නැත්තම් නිකටම මේක තමයි මගේ ජාතික ඇඳුම. ඔය තොපේ ටයි කෝට් ගහලා টොප් පැට් දෙපිල්ලක් මයි ළඟ නැහැ. සීත රටේ වුණත් ගිය අමුඩේ ගහගෙන. අන්තිමට සුද්දා ගිහිල්ලා තමයි කෝච්චියෙන් බත් අගෙන ආවිල්ලා පාර්ලිමේන්තුවට අඳගහන ගියේ අපේ නිකන් සාමාන්‍ය සිංහල ගොයියෙක් ආවේ. කාන්තිතුමා කියනවා මම හැදුණු පවුල බොහෝම වැදගත් පවුලක් අපේ ගෙදරට නිතර රාජ්‍ය නායකයෝ එනවා. ඒක නිසා මම අහගෙන ඉන්නවා මම හරියම ලැජ්ජකාරේ. මම මේගොල්ලෝ ලොක්කෝ කතා කරනකොට tire පිටිපස්සේ ඉඳගෙන දොරෙද්ද පිටිපස්සේ අහගෙන ඉන්නවලු මේ රාජ්‍ය නායකෝ ලොක්ක මොනවද කතා කරන්නේ කියලා. අවුරුදු 17 වෙනකන් දැක්කලු මේ එක මෝලෙකට කියන දේ තේරෙන්නේ. අර මනුස්සයා අහගෙන ඉඳලා අහන මොකක්ද තමසි කිව්වේ කියලා. ආයේ විසඳුම් කරනවා මිසක එක මිනිහෙකුට කතා කරන්න බැරිලු. ඉතින් හිතාගත්තලු රාජ්‍ය නායකෝ මේ තරම් යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් නම් රට්ටු ගැන කොමන කතාවද කියලා. වස්ස විලිලැජ්ජාවක් ඇති වුණාලු. මිච්ඡර වැදගත් මිනිස්සු මේ රට රාජ්‍ය බාර අරගෙන විධායක බලතල සහිත ඇත්තෝ මෙහෙමද කතා කරන්න කියලා සභාවක කතා කරන්න මතය ප්‍රකාශ කරන්න එන්න එන්න කෝල ගති වැඩි වෙන්න පටන් ගත්තලු. කෝඩු ගති. අහගෙන ඉන්න මිනිහට තමයි තේරෙන්නේ මේ කියන මිනිහා මොන අnder දෙමලයක් කියනවද දන්නේ නැහැ. හැබැයි බරපතල වචන දාලා කියවනවා. පණිවිඩයට අදාළ නැහැ. මේක දැනගත්ත නිසා මෙයා පස්සේ අප්‍රිකාවේ ගිහිල්ලා පුරුදු වෙලා හිතාගත්තලු මම ඊට පස්සේ කතා කරනවා නම් තේමාවට සාපේක්ෂව විතරයි කතා කරන්නේ. අන්තිමට ලෝකේ ඉන්න හොන්තම කතිකයා බාටපත් වෙනවා. හොඳම කතිකයා බාටපත් වෙනවා සුද්ධ ධන ගැහුවා. ධන ගහන සිද්ධ වුණා. දැන් ඕනේ රටක ප්‍රසිද්ධ රටක ගිහිල්ලා බලන්න ගාන්ධි පිළිමයක් හදලා තියෙනවා. ඒ මොකද මෙච්චර යුද බලයේදී තාක්ෂණයේදී මුළු ඉරණ බසින අධිරාජ්‍යයක් පිළිහිලා තියෙද්දී එංගලන්තයට කතා කරලා කිව්වා උඹලගේ සටනට විරෝධව අහිංසක සටනක් තියෙනවා. අවිහිංසවාදී දිනනවා. ඒක පෙන්නේ නිහඬ විප්ලවයේදී. ඒක කෙරුවේ හරියට පොයින්ට් එකට කතා කරලා. නිසා යෝගාවචරය දන්නවනම් අපි මේ කතා කරන දේ උංගා ශක්තිය වැය වෙනවා. ඒ වගේම අදහස් සම්මෝධාවකට වැටෙනවා. කතාව අඩු කරලා කියන එක හොඳට හිතලා පොයින්ට් එකට කතා කරන්න පටන් ගන්නවා මේ හැම මේක දන්නවනම් පාසල් දරුවෙක් අනිවාර්යයෙන්ම පාස් වෙනවා. ඔය කාටවත් ලකුණු තිය ගන්න බැරි තරම් දැනුම් අඩුකමක් නැහැ. දන්නේ නැත්තේ හරියට ප්‍රශ්නට උත්තරේ ලියන්න දන්නේ නැහැ. අමහාට ගාන පත්‍රේ ගාන ලියන්නේ නැතුව ගානේ අංක ලියන්නේ නැතුව ගාන හදනවා. ලකුණු ලැබෙන්නේ නැහැ. කුලේ ලියන්න ඕනේ මේ පස්සෙනි ගානයි. මේක ගාන කියලා ලියලා ඊට පස්සේ තමයි ගාන අපි සුළු කරන්න පටන් ගන්න ඕනේ. ඉලක්කම ලිව්වේ නැත්නම් ගාන නැවතත් උත්තර පත්‍ර ලිව්වේ නැත්තම් හිතේ මනසේ හිත බලන්නේ කතා කරන්න වෙන්නේ. අද ගම්මැදි පහයලි දොඩවන සොබණි කෙනෙක් දිහා අහගෙන ඉන්න බෑන මොනවද කියන්නේ කියලා. උදේ පටන් ගත්තා හැන්ද වෙනකම් කතා කරනවා. මොනවා කතා කරනවද මේක වෙන අර්ථ සිද්ධිය මොකුත් නැහැ. මේ විදිහටම තමයි මනස වැඩ කරන්නේ. අපි ඔය වචනය විතක ਵਿਚාර දෙක ඒ මනසේ ක්‍රියාකාරකම් පිළිබඳ දර්පණයක්. ඒ නිසා කතා කරන දේ හොඳට බලන්න පොයින්ට් එකට කතා කරන ගත්තොත් එයා ඒ දකින්න දේ අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්න ඕනේ. නැත්තම් කතා කරගෙන මේ දේ මන් දන්නේ නැහැ. මට අදාළ නැහැ. ඔය ඇහුවනම් මේක කියාගේ මම දන්නේ නැහැ. ඒ නිසා බුදුජාණන් වහන්සේගේ කතාව ඇහුවොත් උන්වහන්සේ සත්‍යතෝ තේතතෝ පියතෝ මනාපදෝ අත්ථ සංහිතෝ. විච්ඡ දෙයක් විතරයි කියන්නේ. ඇත්ත විතරයි කියන්නේ පුම්බන්න යන්නෙත් නැහැ. අහන මිනිහට අර්ථය සිද්ධ වෙන්න ඕනේ. අහන මිනිහට මනාප වෙන්න ඕනේ. ඒ වුණත් බුදුජාණන් කියනවා මං කියන්නේ හරියට මේ මනුස්සයාට අල්ලන වෙලාවට විතරයි. වෙලාව ගැන තලකනවා කියන එහෙම කිව්වොත් අපිට වචනයක්වත් කතා කරන්න හම්බෙන්නේ නැහැ මේ ලෝකයේ. කියන හරියක් පච කිය. කවදාකවත් නැකපු නැති දෙයක්. මති මතාන්තර මේ කියන චරිතය මේ භාෂාව ඌරුව චරිතය හැදෙන්නේ භාවනා කරනකොට මගේ හිත තියෙන අසවල් තැන කියලා සම්මෝසාවකින් තොරව මේකට පරිච්ඡේද ඥානය කියලාත් කියනවා. හරියට පසුබිමට සාපේක්ෂව කතා කරන්න යනවනම් එයාට තේරෙන පටන් අර ගන්නවා හරියටම එල්ල කරලා පිම්මට වෙඩි තියනවා වගේ කැවුත්තටම දින තියන්න පුළුවන්. දැනවිලි නෑ පොට්ට chance නෑ විද්‍ය පඳුරට වැද්‍යාවට වැදුලි පඳුරට නෑ ඉස්සලා ඉස්සලා එහෙම වෙනවා පස්සේ පස්සේ කරලා හරියට සද්ද විද්ද බටබැඳ කිව්වා වගේ සද්දෙට වෙඩි තියන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් වෙනවා මේ සතියේ තියෙන සම්මෝසාව කියන එක තේරුම් ගන්නවා අපි කියනවනම් යමක්, ලියනවනම් යමක්, ප්‍රසිද්ධ කරනවනම් යමක්, ප්‍රකාශ කරනවනම් යමක්, ඒ ගැන වගකීමෙන් කතා කරනවා. එතකොට ඒ කියන්නේ ඒකට ප්‍රත්‍යක්ෂය කියලා බුදුහාමුදුරු කියනවා. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අස්පනා අපිට කියන වචනේ. අස්පනා අපිට නෙවෙයි නම් ඒක කතා නොකරන. නැත්නම් එහෙම නැත්නම් කියන්න මේ දේ මම දන්නේ මම මේක මේ අනුමානෙන් මේ කියන්නේ කියලා ඒව ඒව පුළුවන් තරම් කරන්න ජීවිතේ. ඒකල අස්පනා අපිට තියෙන දෙයක් කියන සම්මෝසාව. අසම්මෝසාව කියලා. සම්මෝසාව කියන්නේ අවුල. මේ විදිහට අරමුණු රාශි රාශි වශයෙන් මේ අපේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතවිලි රාශි රාශි වශයෙන් පාල වෙනවා වේදනා රාශි රාශි වශයෙන් පාල වෙනවා සද්ද තුන් ගණන් ගෙනවා හිත කය ඇහ කන දිවනාසේ පුදුමාකාර දෝරේ ගලනවා කිසිම සීමාවක් නැහැ channel 6ක් තියෙන ටෙලිවිෂන් එකක් වගේ හයේම වැඩ මෙහෙම වැඩ කරද්දී මේ සම්මෝසාවෙන් දන්න මම මේ කතා කරන්න මේලා බලන දෙයක් ගැන මම මේ කතා අහන දෙයක් ගැන මම මේ කතාවේ ගඳ බලන රස බලන පහස ලබන දෙයක් කියලා හරියට මේකට ගියොත් ටික උත්සාහයක් ටික වෙලාවක් කරනකොට මේ කොච්චර අරමුණු රාශි තිබුණත් මට බැලිය යුතු දෙහි හිත නතර කිරීමේ පුංචි අධිකාරී ශක්තියක් එනවා. එහෙම නැත්නම් මට ඕන කරලා තියෙන්නේ මේ කවුරු රූප පෙන්වන්න ගියත් ගන්ධ රස පහස පෙන්වන්න ගියත් මට ඕනේ අහන්න විතරයි. කියලා Tamanට මේ නානා විදියට අරමුණු ගොජ තමද්දී ඒ අරමුණු රාශිය මැද Tamanට ඕන දෙයට විෂයාභිමුඛ භාව පච්චුපට්ඨානා කියලා කියනවා. Tamanට අවශ්‍ය විෂයට හිත යෙදීමේ ශක්තියක් එන්නේ භාවනා නොකරපු මනසක් දාස බව තේරුම් ගත්ත දවසේ තමයි. වාල් බව තේරුම් ගත්ත පදිය තමයි. එනේන අරමුණු දිගේ ගසාගෙන යන හිතක් කියලා තේරුම් ගත්ත දවසට තේරෙනවා. ඒක දැනගෙන හොඳට බලන්න හිටියොත් අපි උදාහරණයක් විදිහට මූල කර්මස්ථානයේදී මේ පැත්තෙන් ආලෝකයක් පේනවා. මෙතෙන් සද්දයක් ඇහෙනවා. මේ පැත්තේ වේදනාවක් දැනෙනවා. මේ පැත්තෙන් හිතවිලි එනවා. එන් තමයි දන්නවා දැන් මේ හිත පැහැරගන්න මත්කරන්න විවිධ පැති වලින් බහුරූකෝලම් පානවා. ඒකදී තමයි දන්නවා මේක තමයි ආරක්ෂක භූමිය කියලා මූල කර්මස්ථානය වුණත් ඒකේ ඉන්න බෑ. වේදනාවට අදිනවා. නැත්නම් සද්දයට අදිනවා. ඒකට එයා දන්නවා මෙතන ආරක්ෂක භූමිය හැබැයි මේ මගේ කෙලෙස් ගතිය නිසා හෝ කම්මජ හේතුව නිසා හෝ චිත්තජ හේතුවක් නිසා හෝ උතුජ හේතුවක් නිසා මගේ හිත කාමයට ඇදලා තියෙන නැත්නම් ද්වේෂයට ඇදලා තියෙන කියලා Taman ඉන්දිය යුතු තැනක් දන්නවා දැන් මේ වෙලාවේ ඒක නැති බවක් දන්නවා ඕන වෙච්ච ගමන් එහෙම කෙනාට තියෙන ලාභය තමයි ඉඩක් ස්පාසාවක් ලැබිච්ච ගමන් ආය තමන්ගේ ආරක්ෂක භූමියට එන්න පුළුවන් තමන්ට අවශ්‍ය විශේෂයට තමන්ට අවශ්‍ය මේ ക്ഷേම භූමියට එන්න පුළුවන් ගතිය තියෙනවා ඒක ටිකක් කල් ගියාට පස්සේ තමයි Tamanට තේරෙන පටන් ගන්නෙ යෝජනා කොච්චර සභාවට ආවත් ස්ථිර වෙච්ච විතරයි න්‍යාය පත්‍රයට යන්නේ. යෝජනා ලක්ෂයක් එන්න පුළුවන්. ඒ යෝජනා ගැන කලබල වෙන්න එපා. සභාව අමාරු වුණාට අමාරු වුණාට පස්සේ න්‍යාය පත්‍රයට යන්නේ ස්ථිර වෙච්ච ඒවා විතරයි. ස්ථිර කරන්නේ මේ රූපෙද බලන්නේ යෝජනා වෙන රූපය සද්දයක් ගඳක් රසක් පහසක් හිතක්. මේකෙදී මම ස්ථිර කරන්නේ රූපෙද සද්දෙද ගන්ධද රසද පහසද හිතද කියලා ගත්තොත් අපි භාවිත මනස ස්ථිර කරන වැඩියෙන්ම රාගේ වැඩියෙන්ම කෙලස් උපදින තැන තමයි හිතරදලා යන්නේ. බල්ලා අසුචියට අදිනවා වගේ. භාවනා කරන එකට තේරෙනවා ඉතින් මෙහෙමනම් සංසාරේ ගත කරන්නේ අපිට එකතු වෙන කර්ම වල ටොංගාන කියන්න පුළුවන්. වැඩියෙන්ම රස දෙයට තමයි මේක අදින්නේ. මේක දිහා බලලා ඒක දැක ගැනීම පවා මගේ හිත අභාවිත නම් අදින්නෙම වැඩියෙන් කෙලෙසෙන තැනට ඒකට මම හිතන්නේ මයිත් කවුරුත් විරුද්ධ වෙයි කියලා. ඒක දැකීම පවා පේනවා මගේ හිතවත් මගේ සුභසිද්ධිය සඳහා නැහැ. මගේ රුචිකත්වයේවත් මගේ සුභසිද්ධිය සඳහා නැහැ. මගේ සද්ධාවත් මගේ රුචිකත්වයට නැහැ. මම අසුවිරු ඥානෙවත් මගේ රුචිකත්වයට නැහැ. මගේ තර්කණයවත් මගේ රුචිකත් මගේ හිත සුවපිනිස නැහැ. මගේ දෘෂ්ටියවත් මගේ හිතසෝ පිටසනේ වැඩින්නේ මායя තමයි පහිතෙන්නේ. මායя තමයි කඹරන්නේ. මේක දැකපු දවසේ තේරෙනවා මේ කර්ම ශක්තිය කඩාගෙන ධර්ම ශක්තියක් වැඩ කරන්න නම් අඩු ගානේ සතියෙන් දැනගන්න ඕනේ මම කොච්චර දුර්බල හීන දීන අනාත අසරණ කෙනෙක්ද භාවිත නැති මනස කොච්චරක් මේ පිටියක් මතපත්තු කර පහන් දැල්ලක් වගේ එහාට වෙනවා මෙහාට වෙනවා එහාට වෙනවා කවදාකවත් කෙලිපත්තු වෙන්නේ නැහැ. කදාවත් නැහැ. කොච්චර කල් හිටියත් නැහැ. ආනි බව දැනගත්තට පස්සේ යාට තේරෙනවා යම් විෂයකට අභිමුඛව මගේ හිත තියානින්න ඕනේ නම් අභාවිත මනසකට මේක කරන්න බෑ දන් දුන්නට මේක හරියන්නේ අපි දන්න සිල්ලක්කට ඕක හරියන්නේ මේ සතියෙම අරගෙන දන්න උදාසීන අරමුණ කර රූප ආරම්මණයක හිත නැවත යොදලා යොදලා යොදලා යොදලා එල්ලෙට පුරුදු වෙඩි තියන පුරුදු වෙන කෙනෙක් වගේ ඊතලයි වෙඩි ගිජින්න හදන කෙනෙක් විදලා විදලා විදලා කොච්චර කාලයක් ඇයිද මේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියේදී Tamanට අඩුවෙන්ම කෙලස් තියෙන අරමුණට හිත යොදා ගන්න පුළුවන් නම් ඒක ඉතින් මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. ඒ තරමටම අපේ හිත නොකෑමනා දහ බඳුරා පට්ට බඳුරු හිතක් තියෙන. ඒක එකන කියනවා මේ මගේ හිත විතරයි මේ දහපදුර වට්ටබඳු කියලා. කොයි එකත් එකයි, කොයි එකෙත් එකයි. මේකට අයිතිවාසිකම් කියන එක තමයි මෝඩකම කියලා කියන්නේ. මේ තරම් පිටියක් මැද පත්තු කරව පහන් දැල්ලක් වගේ මේ සැලෙන මනස මගියේ කියා ගන්න එක විතර අමන තක తీරු මරි මෝඩකමක් නැහැ. හැබැයි ඒක දැනගන්න එක ලොකු දෙයක්. මේ මනසේ ඇති ඥානිකෙත් එකයි පිරිමිකෙත් එකයි. ඕකේ මේ පිරිමි හිතනවා ඥානෝ අපි තමයි කඩප්පුලි වලත්ත ගෑනු හොඳ ඇති කියලා. ගෑනු හිතනවා අපෝ අපි විතර වලත්ත જાතියක් නැහැ පිරිමි ඇති හොඳයි. දෙකොල්ලම එකයි. එකට කොටිය කරන දෙනට පේනවලු මං ඉන්න තැන නම් තනකොළ වේලිලා ගන්න දෙයක් නෑ අර එකට කොටේ කරන දෙනට නම් යායට නිල්ලට තනකොළ තියනවා කියලා පේනවලු මේකට කොටේ කරන තන දෙන හිතනවලු බලාගෙන ඉදකින් පස් විතරයි දින මේක තනකොළ ඔක්කොම වෙලා අර යහ කොටේ ඉන්න දෙන ඒකට නම් ෂෝක් එකට මට මේ ගඟ පැන ගන්න විදියක් නැතිකමනේ තියෙන්නේ කියලා හම්බ වෙච්ච එක කවදාකවත් Taman අගය කරන්නේ අනේ මට මේට වැඩිය කොච්චර හොඳද රජතනතුරක් හම්බුණා නම් සිටුතනතුරක් හම්බුණා නම් ඒ බුරුමේ ඉන්නකොට ඒ තියෙන වාතාවරණ දැකලා මයිත් එක්ක ගිය හමුසු කෙනෙක් කියනවා මොනව හරි කරලා ප්‍රාර්ථනා කරලා මම ලබන ආත්ම ගෑණියක් වෙනවා කියලා. පුදුම තලකිල්ලක් තියෙනවනේ මේ ගෑනු අයට මේ අපිට වැඩිය ඔන්නේ යාගේ මේ ප්‍රාර්ථනා කරන්නේ පිරුම් පුරානේ අනේ මට ගෑණියක් වෙන එක. ලංකාවේට වහමතු කෙනෙක් කියනවා තාම ඉන්නවා ඒ හමුතුරු. හොඳ කාරණාකාරයක්. මිනිහා කියනවා මම හරියට පින් කරනවා. يعني පුදුම විදිහට පින්කම් කරනවා. මට ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. වීසා නැතුව ජපානය යන්න පුළුවන් එතකොට. ඔන්න Brahmacharya වටිනාකම. ඒ කියන්නේ අර නොලැබිච්ච දෙයට මෙතන එකෙක් ඉන්නවද බලන්න ඒක නැති. එකියක් ඉන්නවද බලන්න නැති ඔය හම්බෙච්ච දෙයට සතුටු වෙලා කවුද ඉන්නේ කියලා බලන්නද? කෙක්කත් නැහැ. අතෘප්ති කරව තමයි අපි ගත කරන්නේ. ඌනව තමයි අපි ගත කරන්නේ. කාම දාසෝ තමයි ගත කරන්නේ. ඒ කියන්නේ අපි එල් එකට හිත යොදලා නැහැ. එල් එකට දැක්කට පස්සේ එල් එක හිත හිතවන්න බැරිකම තමයි අනාත්මය කියන්නේ. ඕකට බය වෙන්න දෙයක් නැහැ. මට ඕන වුණාට අනබන තියෙන එක හිත හිතින්නේ නැහැ. ඉතින් ඒක ලිව්වහම මොකද්ද ඇති වැරද්ද? ඒිට හිතින් නැතිකම මගේ දුර්ලකමක් හිත කියලා හිතන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මගේ දුර්ලකමනේ හිතේ ඇති. මිටිතනින් වතුර බැසෙයි. වතුරේ තෙත ගතිය තියෙන ඔක වතුරේ දුර්ලභමක් කියයි නෑ වතුරේ හැටි. ඒ වගේ තමන්ගේ හිතේ තියෙන මේ විෂයකට යොදන්න බැරි ගතිය, එල්ලට වෙඩි තියන්න බැරි ගතිය හැටි. ඉතින් කිව්වහමකෝ. කීමෙන් තමයි කවදා හරි එල්ලකට වෙඩි තියන්න පුළුවන් ගතිය කුසලතාවයක්, කරලා කරලා පුරුදු කරන්න පුළුවන් දෙයක් කියලා තේරෙනකොට විෂයාභිමුඛ බහපච්චවට්ටහනා කියලා තමන්ට අවශ්‍ය තැනට වෙනතට වැඩි චිත්තක්ෂණ ගන්න අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය එනකොට දෙනවා දැන් සතිය සතිය තියෙනකොට වැටහෙන දේ මේකයි අරමුණු ලක්ෂ ගාණක් එද්දී මම ඕන දෙයට හිත යොදන්න පුළුවන් මේක පෙන්නඳ එහෙම නැත්නම් මේක හුවා දක්වන්න කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇතෙක් පිටුරු ගොඩක වැටලා තියෙන ඉදි කට්ටක් ගන්න හොඳේ දික් කරන හැටි බලන්න කියලා. හරියට උට ඇස් පේන්නෙත් නෑනේ. ඌ ඉදි කට්ට ගල්ලන්න බෑනේ හොඳේට. එයා මේ පිටුරු ගොඩම මගාරලා Tamanට අවශ්‍ය ඉදි කට්ට ගන්න යොදවනවා වගේ තමයි හරියට නාතඬුව දාලා යමක් අල්ලනවා වගේ තමයි ඔපරේෂන් කරන දොස්තර හරියට ඒසනි සලාකාව දාලා ඕන දේ අයින් කරලා Tamanට ඕන තැනට අවධානය යොමු කරනවා වගේ තමයි මේ විෂයාභිමුඛ භාවපච්චපඨානා කියලා කියන්නේ අපේ හිතේ තියෙන ගුණයක්. බැමි නන්නත්තර වේද හිතේ ඒක නැහැ. ඒක කොහේ යනවද මොනවා වෙනවද කියලා දන්නේ ඒ බව මගේ දුර්ලකමක් කියලා ගන්න එපා. ඒ මනුස්ස හිතේ හැටි. මේ බව දැනගෙන පුළු පුළුවන් වෙලාවේ Taman දන්න ආනාපානයි. Taman දන්න පිම්බීම හැකිලිම. Taman දන්න මේ ඉඳගෙන ඉන්න එකේ. Taman දන්න වමේ, දකුණේ, ඇවිදින එකේ කියලා ඒ කර්මොට යොදලා යොදලා යොදලා යොදලා බොහෝ කල්ය අරනකොට තමයි තියෙනවා ඊට වැඩිය එක අරමුණේ චිත්තක්ෂණ දෙකක් පාත්තන්න පුළුවන්. ඒ අරමුණේ මෙහෙට වෙනකොට තුනක් පාත්තන ඔච්චරයි භාවනාව කියන්නේ. ඔච්චරයි දියුණුව කියන්නේ. ඒ වෙනුවට මට අරක ලැබේවා මේක ලැබේවා අරක කරන්න බෑ මේක කරන්න බෑ කියන්න යන්න එපා. පුළුවන් පහසු තැනක් කරගන්න. ඒක පාප අරමුණක් කරන්න එපා. මධ්‍යස්ථ අරමුණක් කරන යොදවදා බලනකොට අර විෂයට යෙදෙන ගතිය, විෂයට අභිමුඛ වෙන ගතිය, වැඩි වෙන ගතිය ආවනම් ඒ ඒ අත්දැකීම් එක අවුන්සයක් එක ග්‍රෑම් එකක් වටිනවා මෙතෙක් කල් අපි හොයාගත්ත සියලු දැනුම ටොන් එකට වැඩි. ඒ යමකට යොදන්න පුළුවන් ගතිය නැත්නම් ඒකේ පවත්වන්න පුළුවන් ගතිය ඒ විෂය මේකේ මම ඉන්නේ කියලා දැනගන්න පුළුවන් ගතිය විෂයාභිමුඛ භවපච්චපට්ඨානා කියලා දන්නවනම් ඒ රචනයේ විතර ඍජු දක්ෂ මොනම රචනයක්වත් ලෝකේ නැහැ. අනෙක් සේරම හිතලුවා. අනිත් ඒවා මේ මනෝ විකාර. මේක අද්දුර ප්‍රත්‍යක්ෂේ. ඒක නෙවෙයිනේ අද අපිට සාහිත්‍ය සම්මාන හම්බෙන්නේ. සාහිත්‍ය සම්මාන හම්බෙන හොඳම ගුණාර්පේ ගැට ගහලා ලියපු එක කරන සාහිත්‍ය සම්මානේ හම්බෙනවා. නොවිච්චවත් දෙයක් මනෝ විකාරයක් දාගුවාම ඔන්න නව කතාවක් කියලා තාජිකයක් හම්බ වෙනවා. උට පිස්සු ඩබල්. හොඳ එක තියෙන්නේ. හැබැයි සාහිත්‍ය සම්මාන හම්බෙන්නේ උට තමයි. කාට හරි කිව්වොත් මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න වැටෙනවා. එදියකෝ. ඕක කියන්න දෙයක් නැහැ. උකට සාහිත්‍ය සම්මාන දෙන්න තියව ගහලා එලවනවා. මේ තරම්ම බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා පුත්තක්ජනයා යමක් ඇත්තේය කියනවනම් ආර්යයන් වහන්සේ කියන එක නැත්තේමයි කියලා. ආර්යයන් වහන්සේ කියනවනේ යමක් ඇත්තේ මේ කියලා බුද්ධ දෙන කියලා තියෙනවනේ මට පේන්න බෑ කෝ නෑනේ. ඒක නැත්තේ මේ කියලා රන්න ඕනේ. ඒ තරම්ම උඩු යටකුරු ලෝකයක්. ඒ මොකද විෂයාභිමුඛ භාවයක් නේ අපි කතා කරන දෙන්නම එක මාතෘකාවේ නෙවෙයි. අර උතුරු කුරු දිවෙන ගැන කතා කරනකොට මෙයා දකුණු කතා කරනවා. ඉතින් හෙට උදේ වෙනකන් කතා කරත් අපි දන්නේ මේ කතා කරන්නේ අහවල්ලෙක් ගැන කියලා. ඒක පැත්තක තියන්නකෝ. තමන්ගෙම දෙන්නෙක් ඉන්නව ඇතුලේ ඒ දෙන්නවත් කවදාවත් එක දේ කතා කරන්නේ නැහැ. එකෙක් මඩට අදිනවා එකෙක් ගොඩට අදිනවා මීහරකයි එලහරකයි ගැට ගැහුවා වගේ තමයි අපේ මොලේ. දකුණු පැත්තේ තියෙන එක කවදාකවත් වම් පැත්තේ තියෙන එක දන්නේ නැහැ. දම් පැත්ත දකුණු පැත්ත වම් පැත්තේ තියෙන එක දකුණු පැත්ත දන්නේ නැහැ. ඒක විශාල ස්නායු රජ්‍යුවකින් කෝපස් කොලොසම් එකේ සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මොළ දෙක වැඩ කරන සම්පූර්ණ දෙපැත්තේ. එක පැත්තකට හිතෙනවා අඩේ මම හරිම සිල්ලන්තයි සිල්ලන්ත වෙන්න ඕන කොහොමද කියලා. අනිත් පැත්තෙන් කියනවා කොහොම හරි අර රුචිකත්වයේ ඉෂ්ට කරගන්න මොන ජඩකම කෙරුවත් කමන්නේ රෑ එක කෙරුවට කමන්නේ දවල් අහුවෙන්නේ නැතුව කෙරුණ එක විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා පොලිසියට අහුවෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දවල් මිගෙල් රෑ දනියෙල්. ওই දෙන්න අතරවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. විශ්‍යාභිමුඛ භාවපත්පට්ටාන උනාට පස්සේ කඩප්පුලි හිතයි සදාචාර හිතයි එක අරමුණට දැම්මට පස්සේ පේනවා මේ දෙන්න මෙච්චර කල් හිටියට තෑගි දෙන්න වටිනවා. හරියට බැඳලා දික්කසාද වෙන්නේ නැතුව ඉන්න දෙන්නෙක් වගේ. මරා ගන්නවා පාරේ යනකොට දෙන්න අත් දෙක අල්ලගෙන බොහොම පෙන් කරන ජීවනක් වගේ ලෝකෙට පෙන්වන්න ඉන්නවා. දැන් කවුද රැවටෙන්නේ? විෂයාභිමුඛීට ගිය ගමන් තේරෙනවා අපි දෙන්න එකම අරමුණට මත දෙකක ඉන්නේ. කදාකත් නැහැ උදේ කියන එක දවල් වෙනකොට කියන්නේ. ඊට පස්සේ මේ විෂයාභිමුඛ පච්චපට්ඨාන වෙනකොට Tamanට ඒක තමයි අත්වාසිය. භාවනා කරන ලැබෙන අත්වාසිය. ඒකට මේක හරියන්න නම් දෙනචහන මේක හරියන්න උඹ කළ යුත්තේ මොකද්ද? උඹේ අනුග්‍රහය මොකද්ද? තමන් කරන භාවනාව මොකක්ද? තිර සංඥා පදට්ටාන යම් අරමුණකට හිතියෝ දඬ ඕන එක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒකට යෙදවිමු කරන්න. මෙනෙහි කිරීම කරන්න. නම් කිරීම කරන්න. නම නංගඩ ගන්න. නංගඩ ගන්න නංගඩ ගන්න ඒකේ හිත හිටන වැඩි. ඒ වගේම කවදා හෝ මේ සතර සත්‍යපට්ඨානෙට මහන්සි වෙලා ඒකෙන් ගන්න අත්තරදි ටිකෙන් විතරයි ඉදිරිය දියුණු වෙන්නේ. වෙන මොන පිනක් කරුවත් සතිය වැඩෙන්නේ සතිය වඩන්න සතිය සඳහාම ප්‍රයත්න කරන්න ඒක මුල් මුල් හරි වැරදි. නමුත් ඒ වැරදි ටිකෙන් මතයි ඒ නිසා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියනවා. මේ මාතෘකාට ආවට පස්සේ අපි ඔක්කොම අත දරුවා. අපි ඔක්කොම බොළඳයි. <clears throat> අපි ඔක්කොම කෝඩු කෝල ගති තියෙනවා. කරනකොට කරනකොට අපිට අපේම අත්දැකීම් හරහා පොඩි මතකයක් තේරෙනවා මේක තමයි සතිය කියනවා ඇත්තේ. කමන්නේ මම දවසරක් කරලා බලන්න, තවසරක් කරලා බලන්න ඕන කියලා කරන්න කරන්න කරන්න කරන්න මේ සතිය පිළිබඳව Tamanට තමන්ගේම අතීතයට සාපේක්ෂව තමන්ගේම ඉතිහාසයට සාපේක්ෂව එන්න බලනවා මයි ළඟ ඉන්න කට්ටියට කොච්චර සතිය තිබ්බත් මට ඒක බෝවෙන් ලෙඩක් විදියට එන්නේ නැහැ. මම පටන් ගන්නවා. ආන්නේ විදිහට මේ සතියේ තියෙන ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන කියන මේ අටුවාවේ ටික මම පෙන්නුවේ ඕක ගොඩක් වෙලාට වෙනස් වෙන සුළුයි භාවනා දියුණු වෙනකොට මෙන්න මේ ගතිය තියාගෙන නැත්නම් මේ වගේ විවෘතකමක් Taman දිහාම බලාගෙන මේ වගේ විවෘතකමක් එනේන අරමුණු විශ්ේ තියාගෙන නැත්නම් මේ නොසලෙන ගතියක් මේ වගේ අරමුණක තියාගෙන ඉදිරියට ගමන් කරනවා නම් ඒ යෝගාවචරයට සමාධිය ලබා ගැනීම ක්‍රම හතරක් හම්බ වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. අපිට ආස වෙලා තියෙන ගොඩාක් මේ සමාධියටනේ. ඔය කොමල නටන්න හදන සමාධිය. නමුත් සමාධිය ඇති වෙන්න ආසන්න කාරණාව සතිය. මේ සතියෙන් බලනවා නම් නැත්තම් විවෘතව මාත්‍රකාදීහා බලනවා නම් මේ ඊර්තිපාද හරහා ਸਰවඥාන්සේ බොහොම ලස්සනට පෙන්නනවා යම් කිසි කෙනෙකුට ඡන්ද ඊර්තිපාදේ තියෙනවා නම් ඡන්ද කියන්නේ සද්ධා කුසල ඡන්දේ. ඡන්දේ ඉර්ධිපාදේ නිසාම කොච්චර වැටුණත් මම මේ භාවනා පිළිබඳව මන අපේ අතාරින්නේ මගේ මේ ඡන්දේ අතාරින්නේ කියලා ඡන්ද සමාධි කියලා වචනයක් බුදුහාමුදුර අපට උගන්වනවා ඉර්ධිපාද හතරේ. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. එයාගේ චරිතෙම සද්ධාව තියෙනවා. අතාරින්නේ හරියන්නේ නැහැ කියලා අතාරින්න. නැවත නැවතත් නැවත නැවතත් යොදනකොට ඒ කුසල ඡන්දේ හරහම ඡන්ද irdipaade හරහම ඡන්ද සමාධි කියන එකක් එයා තේරුම් ගන්නවා. අනිත් එක්කන අනේ ඔය බුදුහාමසෝ කිව්වට ඕක හරියන්නේ නැති වෙයි කියලා සද්ධාව නැතුව දාලා යනවා. එහෙම නැත්තම් මේ වෙලාව හරියන්නේ නැත්තම් බැරි වෙයි කියලා දාලා යනවා. ඡන්ද සමාධිය ගැන සමහර චරිත ශ්‍රද්ධා චරිත නැවත නැවතත් නැවත නැවතත් යොදලා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ප්‍රධාන කියලා කියන්නේ වීරියට නමක් සංඛාර කියලා කියන්නේ සඳහා ඇති යෙදවම සමාධියක් ගන්න පුළු පුළුවන් වෙලාවට හැම වෙලාවෙම නැහැ කියලා යා කනගාටු වෙන්නෙත් නැහැ හැම ප්‍රයත්නෙම අසාර්ථකුණයි කියලා අනනනේ හැබැයි සද්ධාව කඩාගන්නෙත් නැහැ දිගටම සද්ධාව නිසාම නැවත නැවත හිත යෙදවීමෙන් ඒකට සද්ධා මේ සතිය බොහොම උදව් කරනවා තේරුම් ගත්තට පස්සේ ආ සද්ධා චරිතයක් වශයෙන් අනික් කෙනෙක් දමල ගහලා නැගිටලා ගියාට මෙයා ගියත් අතාරින්නේ නැවත නැවත කළා ඡන්ද සමාධි කියන එකක් කියනවා. ඊට පස්සේ විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවී කියලා සවේ වෙන කෙනෙක් වීරිය ශක්තිය යොදවමින් එහෙම නැත්නම් ඒකට ඔට්ටු වෙනවා නැවත නැවත ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා අතාරින්නේ නැහැ. ඒක අප්‍රතිහත ගතියක් තියෙනවා. ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියට මේ විශාල පැතලි ගලක් කට කුළු ගෙඩියෙන් ගහනවා ගහනවා ගහන ඕන කෙනෙක් කියන කොහොමද යකෝ කුළු ගෙඩියෙන් කරන්නේ ඕක කැඩෙන්නේ නැහැ බරබන හිටපන් කරබන හිටපන් කරන්න බෑ කියලා අර මං සාරින්නේ නැහැ ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි ගල දෙපළු කරනවා කියන අදහසෙන් ගන්න. දහන කෑලි කෑලිත් යන දෙපළු වීමත් වෙනවා. මේ නිතර ගහනකොට ඒ කම්පන වේග හරහා ඒ කස කැවීමක් වෙනවා. උදාහරණයක් වශයෙන් ওই භෞතික විද්‍යා විනෝදේ පොතේ තියෙනවා විශාල ශක්තිමත් හදව පාලමකට හරියට ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලකින් ගහන්න කියනවා. නැත්නම් ගම්මිරි සැටකින් ගහන්න කියනවා. එතකොට මුළු පාලමේටම හරියට ගුරුත්ව කේන්ද්‍රයට වැටුනොත් පාලමේම කම්පනයක් ඇති වෙනවා. මිරිස් සැටේට ගම්මිරි සැටේට සාපේක්ෂව කම්පනයක් ඇති වෙනවා. වීදුරු බෝලකින් ගැහුවොත් වීදුරු බෝලට සාපේක්ෂ කම්පනයක් එනවා. ඒ කම්පනයේ මෙහෙට ඇවිල්ලා පල්ලෙහාට දෝලණය වෙලාවේ තව ගම්මිරි සැටයක් ගැහුවොත් අර කම්පන වේගය පොඩ්ඩක් හත කැවෙනවා කියන්නේ. ජිල් බෝලයක් ගහන්න කියනවා. කස කැවෙනවා. ඔහොමම හරියට වෙලාව බලලා ගහගෙන හිටියොත් ගම්මිරි සැටෙන් ගහලා පාලමක් කඩන්න පුළුවන් කියලා භෞතික විද්‍යාවෙන් ඔප්පු කරනවා. ජිල් බෝලකින් ගහලා <clears throat> හරියටම ගහන්න ඕන ගුරුත්ව කේන්දරයට දෝලනේ අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඒ දෝලනේ එහා පැත්තට නෑ පොඩ්ඩක් තල්ලුවක් දෙනවා. ඕහම කරලා කඩන්න පුළුවන් කියලා. ඒක අහගෙන ඉන්නකොට හිතෙන් නිකන් පබැඳුමක් කියලා. නමුත් ඒකේ ක්‍රියාකාරී අවස්ථාව තමයි හමුදාව පාලමුඩ යනකොට කවදාකවත් වම දකුණට යන්න එපයි කියන්නේ. එතකොට මේ වම දකුණු රිද්මයත් එක්ක පාලමේ රිද්මය අහුනොත් එහෙම පාලම කඩාවැටෙනවා. ඒ නිසා පාලමුඩ යනකොට කකුල් එක විදිහට තියන්න එපයි කියනවා. රිද්මයකට යන්න එපයි කියනවා. ඒ මොකද ඒ රිද්මේ පාලමේ කැඩෙන රිද්මෙට අහුන කඩලා යනවා. ඒ නිසා වීර්යය තියෙන එක දන්නවා. ඔය එක සැරයක් ගැහුවට මහා ලොකු වෙනසක් නැති වුණාට ඒකෙම කම්පණේ බල දෙවෙනි සැරේ හරියට වැදුනොත් ඒක පොඩ්ඩක් වැඩිපුර තල්ලු වෙනවා. තුන්වෙනි සැරේත් ගහනකොට වැඩිපුර තල්ලු වෙනවා කියලා මේ එක සැරයක් මේක හොල්ලාගත්ත දේ ඒ තවදුරටත් පැවැත්වීම ලේසි නතර කරලා ආයෙ පටන් ගන්නවට වැඩියි. ඒකට කියනවා අප්‍රතිහත ගතිය කියලා. ඉතින් සමහර චරිත තියෙනවා මේ විරිය සමාධි කියන එකක්. එයා සමාධියේ නාවට ගේම අතාරින්නේ නැවත නැවත කරලා අප්‍රතිහත ගතිය හරහර සමාධියකුත් තියෙනවා. ඊට සිටින චිත්ත සමාධි කියලා එකක්. ඒ කියන්නේ ගියපාර හරගියා සමාධිය ඒ චිත්ත ශක්තිය යොදවලා ඒ අදිෂ්ඨාන ශක්තිය යොදවලා එදා හරිය කරුණු ටික ඔක්කොම සලසලා දීලා අදත් අර ගියේ පාර හරිය එකේ චිත්ත ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියෙන් සමාධිය ගන්න පුළුවන් තැනකටත් එනවා විශේෂයෙන්ම අපි ගියේ පාර කෙළුව එක දවස් 14 වැඩමුළුවරක් දවස් 4 5 ගියාට පස්සේ ඉඳ ගන්නකොටම හතර හතර පහ දවසක් පහ දවසක් ගියාට පස්සේ ඉඳ ගන්නකොටම සමාධිය එනවා ඒ පසුබිම හොඳයි. චිත්ත ශක්තියක් තියෙනවා. එතකොටම අර ඉස්සල දවස නම් විනාඩි 35ක් 40ක් යන සමාධිය විනාඩි 20 විනාඩි 15 විනාඩි 5න් ඉඳ ගන්නකොටම එන්න පටන් ගන්නවා. මොකද පරිසරයේ සාර හිත මේ මේ කම්පන වේගත් එක්ක බැඳෙනවා. මේ පිරිස දකින්නකොට මේ පැත්තනට එනකොට ඉබේම චිත්ත ශක්තිය වැඩිලා එනවා. එතකොට ඒක චිත්ත සමාධි කියලා කියනවා. ඊගාට තියෙනවා මීමන්සා සමාධි කියලා එකක්. එයා හොයලා බලලා කියනවා මම දැන් දවසට පරියංග හතරක් පහක් කරනවා. කොයි පරියංගෙද හොඳටම හරියන්නේ. අයාට තේනවා මේ උදේ දාන්නේ වළඳලා ආවට පස්සේ තමයි හරියන්නේ. එතෙන් දවල් දාන්නේ වළඳලා ආවට පස්සේ තමයි හරියන්නේ. එහෙනම් හැන්දේ හතරේ පරියංගෙ තමයි මට හරියන්නේ. තුනේ පරියංගෙ තමයි හරියන්නේ කියලා එයා අර ඔක්කොගෙම අද්දකීම අරගෙන මොන මොන වෙලාවල් වල මොන මොන දේන් පස්සේ මොන මොන සප්පාය කරනු ඇතුව අනුග්‍රහ කෙරුවොත් සමාධිය එන්නේ කියලා තමන්ගේම අත්දැකීම් ටික විමසුමට ලක් කරනවා. මීමන්තාවට ලක් කරනවා. ලක් කළා එයා දැනගන්නවා දැන් දල වශයෙන් කාගෙත් පොදු සාමාන්‍ය බුද්ධියෙන් නම් භෞසුත භාවයට කිව්වොත් මේ සක්මන් කළා ආවට පස්සේ සමාධිය හොඳයි කියලා එයාට තේරෙනවා. සක්මන්ට හොඳට පෙළ ගැහිලා ආව සමාධිය හොඳයි. දැන් මගේ පුද්ගලික ගතිය තමයි උදේ දානේ දවල් දානේ අතර මට කොයි වෙලාවෙ ආඩුණත් හරි. බොහොම හොඳයි. මම දන්නවා එතකොට දවස රත් වෙලත් නැහැ. ඉඳගත්තාම හරියනවා. හැබැයි ඒ කියලා මේ හැන්දෑවේ වාඩි නොවි ඉන්නේ නැහැ. එයා දන්නවා වාඩි වුණාට හරියන්නේ නැහැ. උදේ තමයි හරියන්නේ කියලා. අන්න ඒ වගේ මීමන්සා නුවණ යොදන්නේ මේ අල්ලපු ගෙදර මිනිහා භාවනා කරන එක බල්ලා නෙවෙයි. පොත බල්ලත් නෙවෙයි. Taman භාවනා යෙදිලා. ආන්නේ මීමන්තාව යොදලා ඒ සමාධිය ගන්න පටන් අරගත්තට පස්සේ ඕකට සතියත් එකතු වෙන්න ඕනේ. ඡන්ද සමාධිය ආවත්, විරිය සමාධිය ආවත්, මීමන්තා සමාධිය ආවත්, චිත්ත සමාධිය ආවත් මගේ චරිතයට ගැලපෙන්නේ එක එක නඟපේ චරිත ලකුණු වෙනස්. ඒකත් අපි වෙනස් වෙනවා. චරිත ලකුණුත් වෙනස් වෙනවා. ඒ මම මේ සද්ධා චරිතයක් නම් මම ඡන්ද සමාධිය තමයි මට වැඩ කරන්නේ. මට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනෙත් නෑ මොකක්වත් ඕනේ නෑ. මම මේක අත නෑර බුදුන් කෙරේ සද්ධාවෙන් කරගෙන යනවා. ප්‍රතිඵල ලැබුණත් කරනවා නැතත් කරනවා. විදේ සමාධි කරන එක න අප්‍රතිහතයි. එයා උත්සාහ කරනවා. ඒ පන්න කතාවක් තියෙනවා මේ රජුරවන්ට ඕනුනාලු බලන්න මේ ශ්‍රද්ධාවෙන් වැඩ කරන එක ද වීර්යයෙන් වැඩ කරන එක දිනන්නේ කියලා. මේ දිනෙන් කොයි එකාද රටේ තනක් ගන්න කියලා. ඉතින් මේ රජුර කරපදී ලොකු ගල් කුටියක් හදලා කඩාන යන්න බැරි විලකක් හදලා ඒකට සද්දෝම සද්ධාවන්තයෙකුයි වීර්යවන්තයෙකු ගෙනත් දාලා කිව්වලු ඕකේ යට කුටි කොතනක හරි තැනක කැවුම් මල්ලක් තියෙනවා. හාරලා මේ කාපු එක්කරන තෑග්ගක් ලැබෙනවා කිය. සද්දාවන්තය හිතානිටලු කොහොම කරුවත් මගේ පංගු හම්බ වෙනවා ඌ කරබන් හිටියා. වීර්යවන්තය හාරලා හාරලා හාරලා හාරලා බලනකොට මුල්ලක තිබුණු ගලක් හස්සේ තිබිලා හම්බුණාට පස්සේ දැන් මූ කනවලු. මේ කොණ්ඩ කැවුණු. ඒ කියන සද්ධාවන්තය දැන් කිව්වේ රැක්කිරුවෙත් නැහැ නිසා වීර්යවන්ත බලන නැද්ද කීමිතර බුබ්බඩය කාලා කන්නේ මොනක්වත් කරන්නේ ඒ ඛණ්ඩත් කන කොටත් ඉතින් හොඳ නෑනේ. අර කොණ්ඩේ කොණ්ඩේ ගෑල්ල කඩලා උගේ පැතර විසි කරනවලු. අර හොඳ නෑනේ. කෙල ගිල්ලනේ බඩ එකක්ම හැදෙන්නේ කියලා. හැබැයි රජ්ජුරුව කරලා තිබුණේ කොණ්ඩේට මණිකක් දාලා තිබ්බලු. අන්තිමට දැන් මූ අරු කනකොට ඌට මණික හැපෙනවා ඌ ඇරන් තියාගන්නවා. අරු කැවුම කනවා. ඉතින් රජ්ජුරුවන්ට ගියාට පස්සේ කිව්වලු ආ වීරවන්තයාට කැවුම් මල්ල හම්බුණා. වාසනාවන්තයාට සද්ධාවන්තයාට මණික් මල්ල හුණා. ඒ උන්ට ලැබෙන්න ඕන දෙක වීර්ය කරන එකත් ලැබනවා. නමුත් මම අරගෙන ලැබෙන්න ඕනේ කාට ලැබෙනවා. ඒ මනුස්සයා මම වාසනාව ගැන හිතාන, ශ්‍රද්ධාව ගැන හිතාන කරබනක් තියෙනවා. ඒ නිසා මේක වුම හම්බෙනකම්, කොණ්ඩේ හම්බෙනකම් කරබන ඉන්න එපා. උත්සාහ කරන්න. හැබැයි උත්සාහ කළා වැරදුනාට කරන දෙයක් නැහැ. කවුරු හරි කැවුම ගන්න ගමන් කොණ්ඩේ විසි කරනවා නම් කොණ්ඩේ ඇතුලේ තපල බලන්න මැනිකක් තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළු අසාර්ථක වුණත් මේකේ හම්බෙන වටින දේ අපිට ලෙඩ වෙච්ච දවසක තේරෙයි. අපිට ගිහිල්ලා අසරණ තැනකට අපි කොටු වෙච්ච දවසක තේරෙන්නේ පුළුවන් වෙලාවෙ මම සුතු ඇඳගෙන දවස් 7ක් 8ක් සිල් රැක්කනව මම වාඩි වුණානව මම මේ කට්ටියත් එක්ක භාවනා කරුවානේ කියලා මේක අසරණ වෙලාවට උදව් කරනවා ඔය යන්ත්‍ර සූර බැඳගෙන හිටියට එත බැංකුවේ සල්ලි තිබුණාට ආරක්ෂක මුල දෙබරු හිටියට දියගල් බැඳගෙන හිටියට වට තාප්ප බැඳගෙන හිටියට මොකකින්වත් වැඩක් වෙන්නේ නැහැ අන්නතර වගේ කොයි වෙලාවෙද අපි මේ කරන වැඩේ හරියන්නේ කියලා මේ වැඩ කරන වෙලාවෙම තේරෙන්නේ නැහැ. වෙලාවක් එනවා. ඒ නිසා මේ සමාධිය ඕන තමයි. ඒක මම නෑ කියන්නේ. නමුත් මේ සමාධියට ආසන්න කාරණාව සතිය බව මතක තියාගන්න. සතියේ පැවැත්ම තමයි සමාධිය කියන්නේ. ඒ සතියේ පැවැත්ම යනකොට සමාහට ඒක උපයන්නේ අපි සද්ධාව හරහා. අපි ඒක උපයන්නේ වීර්යයෙන් මෙනෙහි කරලා කරලා කරලා උපයනවා. එනතන ඊයේ හරගියේකේ චිත්ත ශක්තියෙන් උපයනවා. එතන විමසුන් නුණ දාලා බලනවා අද හරියන්නේ නැහැ කමක් නැඹ කරගෙන හිටපන්. හැබැයි හරියන වෙලාවක් එනවනම් ඒකට අනුග්‍රහ කරලා ඒ වෙලාව බලලා ඒ විදිහට සක්මන් කරලා ඒ විදිහට අතපය මුණකට හොදාගෙන ආදි වශයෙන් මෙහෙට උපස්ථාන කරන්නත් අල්ලපු ගෙදරින් අහන්න යන්න එපා. අල්ලපු ගෙදෙකන සමාධි මේ චිත්ත සමාධිකාරයක් වෙන්න. එයාට විමන්ත සමාධිය කරනට අරයන්ගෙන් ගන්න පාඩමක් නැහැ. ඒ වගේම සද්ධා සමාධි, ඡන්ද සමාධිය කරනාට විමර්ශන සමාධියට ගන්න දෙයක් නැහැ. තමන්ගේම අත්දැකීම ගන්න ඕනේ. ඒකලා දැනගන්න ඕනේ මේ සමාධියට සමාධි ඉන්ද්‍රියක් බාටපත් වෙනකොට ඒ සමාධි ඉන්ද්‍රිය බාටපත් වීමට පාරවල් හතරක් අඩු ගන්න තියෙන ගොඩක් ඇති. නමුත් ਸਰවඥාංශ මේ 이르දිපාද කියලා කියන තමන්ට අවශ්‍ය දෙයට ලං වීමටදී පාරවල් හතරක්. එක්කනා තුලම විවිධ වෙලාවල් වල වෙනස් වෙනවා. මේක මෙහෙම ආධුනිකයා ඡන්ද සමාධි තමයි ගොඩක් ගන්නෙ. ඉහළට යන්න යන්න යෝගාවචරය මීමන්සා සමාධියට තමයි වැටෙන්නේ. ඥාණයෙන්මයි උපයන්නේ ඔක්කොම. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේ මහන්සි වෙලා උපේලා ආමිෂේ හරහා යන්නේ. ඇඟ මහන්සි වෙලා. මොකද ඉස්සරහා ඒ සද්ධාව ගොඩක්. ගමන හමාර වෙනකොට එයා විමසුනුනේ වැඩි අතපත ගා ගන්නෑ මඩ ගා ගන්නෑ. එයා දන්නවා මෙන්න මේ දේ තියෙනවා නම් භාවනා හරියනවායි කියලා. ඒකට අවශ්‍ය ඒ අසප්පාය කරුණු සලසලා දීමේ අනුග්‍රහ කටයුත්තේට අනුග්‍රහ කිරීමෙන් ගොඩ ගන්න හැටි දන්නවා. ඉතින් ඒ ටික හොරගම් කරලා ගන්න බෑ. මේ කාට හරි ඊර්ෂ්‍යා කරලා ගන්නත් බෑ. ඒක මේ දන් දීලා පින් කරලා ගන්නත් බෑ. ඒක ත්‍රිපිටකේ දැනගත්තා කියලා හම්බෙන්නෙත් නෑ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් භාවනා කරුවලා හම්බෙන්නෙත් නෑ. ඒ අවස්ථාවේ යෝගයේ යෙදෙන හැටියට තමයි ඒ කෙනාට අවශ්‍ය සමාධිය ලබා ගැනීම සඳහා ඕන කරන්නා වූ ස්ථානෝචිත ප්‍රඥාව කියලා එකක් තියෙනවානේ. තන්වැසි නුවණ කියලා එකක්. ඒ තන්වැසි නුවණ කොයි වෙලාවෙ මතුවේද කියන්න බෑ. ඒ නිසා අපි අත නෑර කො සද්ධාවෙන් කො වීර්යෙන් කො අදිෂ්ඨාන ශක්තිය කො විමසුන් නුවණින් මේ බලන හතරම එකතු කරපුවාම ඒකට අපි කියනවා අප්‍රමාදය අපි කියනවා එලඹ සිටි ගතිය කියලා. අපි කියනවා පමාන වෙන ගතිය කියලා. ඉතින් බුදුජානක කියනවා අප්‍රමාදෝ අමත බදම් පමාදෝ මච්චරෝ පදා. ඔබ මේ සද්ධාවෙන් හරි වීර්යයෙන් හරි චිත්ත ශක්තියෙන් හරි මීමාංසව නෝනෙන් හරි කොයි ගැටෙන් දහලා හරි කමන්නේ දහන් ගැට දාලා හරි කමන්නේ අවදිභාවයේ තියෙනවනම් අවදිභාවයේ ආවේ බලලා මැට්ටෙන්ද මී මේ මී අල්ලුවාට පස්සේ බලලා මැට්ටක්ද නැද්ද ප්‍රශ්න නැහැ මැට්ටේ වුණත් කමන්නේ මී අල්ලනවනම් මේ හතර යොදා ගන්න අනුන්ගේ බලාපොරොත්තු වෙන තාක් අපිට මේ සති ඉන්ද්‍රියවත් සමාධි ඉන්ද්‍රියවත් සතියවත් සමාධිය ඉන්ද්‍රිය මට්ටමට අවිල්ලා නැහැ. දැන් මේක මටම කරගන්න පුළුවන්. දැන් නම් පරාදයි. ඒ වුණාට මම දන්නවා මේක හරියනවා. ඒ නිසා මම හටන පාවා දෙන්නේ කියලා මේ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට සතිය නැත්තම් සමාධිය වැඩෙන වෙලාවට යාට තේරෙනවා මං උප්පත්තියේ ඉඳලම මට මේ වැඩේට කිසිම අඩුවක් තිබිලා නැහැ. තිබිලා තියෙන තකතිරුකමයි තණ්හාවයි. ඒ නිසා අපි පස්සර දැම්මා. මේ කවුරු හරි කරලා දෙයි කියලා හිතුවා. මේ දන් දීලා මෛත්‍රී බුදුහාමෙන් ගන්න පුළුවන් කියලා හිතුවා. එනතම් මේ අම්මා අප්පා භාවනා කරොත් දරුවන්ටත් හම්බෙයි කියලා හිතුවා. එනතම් දරුවෝ භාවනා කරොත් අම්මා අප්පට හම්බෙයි කියලා. මේකේ නෑ. මේකේ තියෙන්නේ එකට එක. Taman කෙරුවොත් Taman විතරයි. ඒකෙත් ඒ කරන කුසලයේ හැටිය තමයි ආනිසංස. ආහනේ බව තේරෙන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා අපි සංසාරේ කොච්චරනම් ඌරෝ බල්ලෝ තිරිසන් වෙලා ඉන්නේ නැද්ද? කොච්චරනම් අඳකොළු බීර වෙලා ඉන්නේ නැද්ද? ඒ වෙලාවල් වලදී අපි කොච්චර පතන් දැද්ද අනේ අංග පුලාවක් සහිත මනුස්සාත්ම භාවයක් ලැබේවා කියලා. ලැබිච්ච ගමන් කාමයට යනවා. අංග සම්පූර්ණ ලැබිච්ච ගමන් බැල්ලිය පිටිපස්ස බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ ඉතී කාමයට යනවා. ඒ ඔක්කොම හම්බෙලත් භාවනාවට යදලා කිව්වනම් නිවන් නොදැක්කත් ඌට වඳින්න වටිනවනේ. නිවන් නොදැක්කත් මේ ගන්න ප්‍රයත්නයට වඳින්න වටිනවනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ගොඩක් වඳින්නේ රහතන් වහන්සේලාට නෙවෙයි. උන්වහන්සේ වදන්නේ මේ ප්‍රයත්නය කරන මිනිස්සයාට මේ වැඩේ එසේ මෙසේ වැඩක් නෙවෙයිනේ අංග සම්පූර්ණ වෙච්ච ගමන් අපි රූප සුන්දරි තරඟට ඉදිරිපත් වෙන්නේයි අයෝමය පුරුෂයා තරඟට ඉදිරිපත් වෙන්නේයි අතෙන්ද ගිහිල්ලා පෙනී පුම්බණ්ඩයයි මෙතෙන්ද ගිහිල්ලා පෙනී පුම්බණ්ඩයයි කියලා කෙලස් වගුරුණා මිසක්කා මේ හම්බ වෙච්ච manussාත්ම භාවයේ ඒ කෙලස් කැපීමට කටයුතු කරන අසාර්ථක චරිතයක් වුණා ඒ යෝගාවචර චරිතයට පත්කලේ බිමේලලා වඳින්න වටිනවා හොඳම කල්යාණ මිත්‍රයා හොඳ භාවනාකාරයට වැඩි උදව් කරන්න යන්නේ ඌට පුළුවන් කොහොමදක් බේරෙන්න. නමුත් මේ යෙදෙන අප්‍රතිහත උත්සාහයක් ගන්න වැඳ ඇරි වැඳ ඇරි හරි කමන්නේ මේ පාරේ අන කෙනාට පුළුවන් තරම් අත දෙන්න බලනවා. මොකද යාට කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් නැහැ. කාම්භෝගී කියන මොකටද තෝ පිසු ගෙලින්න යන්නේ භාවනා කරන්න. ගෙදර හිටපන්කො. භාවනාකාරයෝ කියන අයියෝ ඌට තේරෙන්නේ නැහැ මොනවාක්වත්. ඒක මැට්ටා කියලා. කල්යාණ මිත්‍යා කරන්නේ එයාට උදව් කරනවා. ඒ සෙන් මාස්ටර් කෙනෙක් ගාව හිටියලු මොනම තාලෙකින්වත් බැලුව කාලා බුදින જાති එකෙක්. ඉතින් අනිගොල්ල ඔක්කොම ඉතින් ෆාම් එකේ වැඩ කරනවා, අරව මේවා කරනවා. ඊට පස්සේ මාස්ටර්ට පෙස්සමක් ගැව්වලු. ඒකලෝ අසවලාගේ වැඩේම කාලා බුදින එක කාලා නිදි. ඉතින් රත් මාස්ටර් කරන් ගත්තේ නැහැ. ඊට පස්සේ දෙවෙනි සැරේටත් මේ කට්ටිය ගිහිල්ලා කිව්වලු දැන් ඔබතුමාට තේරුන්නේ නැහැ. මේ මනසේ හරි පිළිලයක් මෙතෙන්. මිනිහා ඉන්න කරන්නේම මේ තියෙන දේ කාලා ඔය වටන වැඩක් කරන්නේ මාස්ටර්ට ඇහෙන්නේත් නැතිලු. ඊටසේ තුන්වෙනි සැරේ ලියුමක් දීලා කිව්වලු අපි මේකට විරුද්ධත්වයේ විරෝධය ප්‍රකාශ කරන වශයෙන් අපි ඔක්කොම පිට වෙලා යනවා කියලා. මම ප්‍රශ්නයක් නැහැ මම එයත් එක්ක ඉන්නේ මොකද උඹලට ගිහිල්ලා යැපෙන්න පුළුවන් මේ මනසට යැපෙන්න බෑනේ ඉතින් මම උදව් කරන්නේ නැත්නම් කවුද උදව් කරන්නේ එනිසා මම මිනිහා බලාගෙන ඔබල ඵලයල් යන්න කියලා එදාටලු තේරෙන්නේ අනික් කටිය පුළුවන් කටිය මේ පුළුවන් උණයි කියලා පුම්බන එක නෙවෙයි වැඩේ අපිත් ඔහොම ඉඳලා තමයි දනගග තමයි ඔය නැගිටලා ඇවිල්ලා තියෙන්නේ. වනුගග තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා අපිට අපේ කල්යාණ මිත්‍යා දුරතික බැලලා උදව් නොකරනම් අපි අඟුලිමාල වෙන්න ඉඩ තිබුණා. අපිත් රෙදි නැතුව පාරේ දුවන බටාචාරාවක් වෙන්න ඉඩ තිබුණා. මොකද අපිට කාගේ හරි අනුකම්පාවක් ලැබුණා නම් දැන් අපිට පුළුවන් වෙච්ච වෙලාවේ මේ ධර්ම ඉන්ද්‍රිය ධර්ම පාඩපත් වෙනකොට හිතන්න මේ ප්‍රයත්නයේ සඳහා හිත යොදපු කෙනාට චිත්තක්ෂණයක් කැමැත්ත පහල කරගත්ත එක්කනාගේ ඒ ප්‍රයත්නේ මගේ ප්‍රයත්නයක් වශයෙන් ඒ උදව්කරනද ඒ යෝගාවචරයට කල්පනා වෙනවා මම මෙතෙන්ට එනකන් අනී අපි කල්යාණ මිත්‍රයෝ කල්යාණ මිත්‍රයා හෝ මිත්‍රයෝ බුදුන් ප්‍රමාණ කරගත්ත නොහිතපු හිතා ගන්න බැරි උදව් රාශියක් මම තමයි යන්නේ. හැබැයි මට හිතෙන්නේ මේ මම නැගිට්ටයි කියලා තමයි. මට හිතෙන්නේ මේ මගේ ප්‍රයත්නේ, මගේ ශ්‍රද්ධාවේ, මගේ වීර්යය, මගේ චිත්ත ශක්තියෙන් මගේ මීමන්සා නෝනෙන් ආවයි කියලා. නමුත් ඈත ඉඳලා මේ කල්යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව හේවණල් අපිට නොලැබුණා නම් අපි කාන්තාරයක එළියට ඇදලා දාපු පට්ටවුව වෙලාවක එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ. වේලට අහින්න ඉඩ තිබුණා. ඒ බව තේරෙනකොට ඔය ඉන්ද්‍රිය ධර්ම වලට එනකොට තේරෙනවා Tamanට මේක මේ සංසාර ගමනකේ සම්දිස්ථානයක් මිසක් මේ පැයේ දෙකේ ගමනක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සඳහා Tamanට වැටෙනකොට බුදුමාකාර ඔය සද්ධාව වුණත් ඔය කියන ඕකප්පන සද්ධාව වුණත් බුදුරජාන් වහන්සේ දිහා බලන්නේ තරබලසාරි දෙවියෙක් දිහා බලන දිහාවක්වත් මගේ කරන තීන්දුවකනේ අනේ මුන්නහන්සේ මේක ඉතලා ඉගෙනගෙන අපිට මේක කියලා දෙන්න දිගින් අරයින් සම්බන්ධ නැති අපිට කියලා දෙන්න මේ ගත්ත ප්‍රයත්නේ නොතිබුණා නම් අපි කොහෙද අපේ ලොකු සාංශික දාතා රෑ 10 විතර මම යන ගිලා වෙලාවේදී ඉතින් ඇඳි හාන්සිලා හිටියේ. ඉතින් මමත් භාවනා කරලා ඉවර යන ගමන් වන්දනා කරලා ඊට පස්සේ ඉතින් උදේ ආයේ 6ට විතර යනකම් කවුරක්වත් නැහැ ලොකු සාංශිකා උණු වතුර ටික හම්බුණාද කියලා අහන්න ගිලා ආ හොඳයි නම එන වන්දනා කරුවා යා වඩින්න මම ඔක්කොම හරි කියලා මම මේ කියනවා මම මේ නම එනකම් මේ හිටියේ මම දන්නව එනවයි කියලා අනේ බුදු කෙනෙක් පහළ නොවුනා නම් අපිට යන කල දසාව මොකද්ද කියලා මට හිතුණා කොහෙද අපි? මේ වෙලාවේ කොහේ ඉඳීද? බුදු කෙනෙක් පහළ වෙලා අපිට මේ වගේ සමාධිය මේ වගේ සාසනයක් නොතිබුණා නම් මන් දන්නේ මට නම් මේ ලෝකේ කිසිම තැනක ෆිට වෙන්න බෑ ගිය තැනක මට කන පැලෙන්න ගහලා එලවයි මේ මහානකම ඇර මොකක්වත් හරියන්නේ නැහැ ඒකත් හරියන්නේ නැද්ද කියන මට තේරෙන්නේ නැහැ වගේ විවේකයක් අතුව මේ වගේ ආධ්‍යාත්මික සිසෝ දන්නේ නැතුව මොනම රසාවකත් කරන එකම බැල මෙහෙවරක් කියලානේ මට හිතෙන්නේ කැඹිරිල්ලක් කියලානේ මට හිතෙන්නේ. මොන කුණුවරපැද්ද මේ? කරලා හරගිය එකෙක් ඉන්නයි. දැන් මේක බලන්නකෝ වැරදුනක් දිනුනේ. අපි ඉන්නේ මේ උදාහරණ ගියේ පාරේ. අපි වැඩ කටයුතු කරගෙන යනවා. නොතිබුණා නම් අපිට හදතෑගේ ශාසනය. අපිට හිතන්න පුළුවන් මේ ශාසනයක් නැති කාලේ අපි ඉපදුණා නම් මොන අන්ධකාරයකද ඉන්නේ කියලා. අන්නේ කරුණු කාරණා බාහිරින් අර සතිය ඇතුළතින් තබන සතිය වැටහෙනවා තමයි. සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැටෙන අතර තේරෙන පටන් ගන්නවා මෙවැනි යුගයක අපිට මේ මනුස්සකම හම්බෙලා මේ පහළ වෙන්න මේ ලෝකෙට එන්න පුළුවන් උනේ අහම්බයක්වත් පොට්ට chance එකක්වත් සර්බලධාරී දිව්‍යනායක පැනවිල්ලක්වත් නෙවෙයි මේ දුර යන ගමනක වැඩක් තියෙන්නේ එතකොට යාට තේරෙනවා ඒ ඉන්ද්‍රිය ධර්ම මට්ටමට එනකොට තේරෙනවා මිතෙක් කලොත් මම තමයි මේක තපයා ගත්තේ කාගෙන්වත් අහන්න යන්න එපා උඹේ අත්දැකීම් ටික විතරමයි උඹට සරණට අහු ගන්නට තියෙන්නේ ඔය කිසිම කෙනෙක් කොපි කරන්න යන්න එපා. මොකා කොපි කෙරුවත් විභාගේ පේ. අපි මේ ජීවිත පරිශ්‍රණයේ පේල් වෙන්නේ කොපි කරන නිසායි කියලා මේ ළඟදී ඊමේල් එකක් මට ඇවිල්ලා තිබුණා. විභාග වල ගිහලා කොපි කරපුවාම කැන්සල් කරනවා විභාගෙන් කැන්සල් කරනවානේ. ඒගොල්ලෝ කොපි කරන්නේ කවදාහකවත්. හිතාගන්න මෙතෙන්ට එනකමුත් මමයි ගොඩ ගහගත්තේ. ආදර්ශ චරිත තියෙනවා, පූර්ව ආදර්ශ තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් ඒ තමන් පිළිබඳව තමන්ට විශ්වාසයක්. එහෙම නැත්නම් මම මේ කරගෙන ආපු සද්ධාව තමයි ඉස්සෙල්ලා මම මෝඩ සද්ධාවක් තිබුණා. දැන් මට ඕකප්පට සද්ධාවට ඇවිල්ලා තියෙනවා. මට තිබුණේ ආරම්භ ධාතු වීරියක් නෑ වැඩේ පටන් ගත්තා. එතන අතාරින්න දැන් නෑ. අල්ලාගත් එක ඒ ධූර නික්ෂේප නොකර කාගෙන යන ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒකම සතිය ඉස්සර තියෙන්නත් ඇති නොතිබෙන්නත් ඇති සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම කතා කරේ සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම ක්‍රියා කළේ සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම හිතුවේ නමුත් දැන් හැම වෙලාවෙම වැරදුනට කමක් නැහැ මේ සතිය ප්‍රධාන තැන තියාගන්න ඕන කියලා හරි මට දැන් හිතිලා තියෙනවා ඒ වගේම ඉස්සර සමාධියක් ගැන මට එක්ක තිබුණෙම නැහැ තිබුණා නම් තිබුණේ සතිය මුල් කරගත්ත නොදැක්ක සමාධියක් කියලා දැන් බුදු පිළිමයක් දැකපෙන සද්ධාවේ සමාධියක් දැන් නැහැ දැන් මට මේ සමාධියේ සතිය ආරව සම්බන්ධේ පේනවා. ඒක විමසුන්න ඕන කියලා මම මගේ විශේෂේෂ්ත්‍රය ඇතුලේ විතරයි මම දැන් හොයන්නේ. අනික කිව්ව බහුසුත ඥාණයෙන් ගන්න දේවල්. මගේ විශේෂේෂ්ත්‍රය තුල තියෙන ටිකම මේ මොනවත් නැත්තන ඉඳලා මම මෙතෙන්ට ආවනම් ඊටු ටික යන්නත් මට මේක තමයි උදව් වෙන්නේ කියලා කමඨාන් වார்த்தාවට කවදාකවත් අත්විඳපු නැති දෙයක් හෝ අපේක්ෂා කරපු දෙයක් හෝ පොතේ යහපු දේවල් ලියන්නේ. විඳපු දේ අස්පනා අපිට දැකපු දේ, අත්විඳපු දේ ඉදිරිපත් වෙනකොට අපි ඒකට කියනවා විශේෂ භාගිය කියලා. ಗುಣ විශේෂයක් යාට තේරෙන පටන් ගන්න තියෙනවා. මේ bitter වී කියලා මේ වියට ටිකක් විසි කරාට ඒක අහක ගිහිල්ලා නෑ. ඒකෙන් පැලෑවිලා. ඒකෙන් මල් පිපිලා දැන් කිරි වදිනවා කියලා. ඒතකොට දන්නව පතක් විතර වී විසි කරාට අල්ලක බිත්තරවි විසිකරන්න මල්ලක් පුරවන්න අස්සන්න ලැබෙනවා. ඒ නිසා මේ විසිකරපේක ගලක් උඩ නෙවෙයි වැටලා තියෙන්නේ සරුබුමකට වැටුණා නම් ඒකේ එන ඒ ಗುಣ විශේෂ දකින්නකොට තේරෙනවා. අරක නාස්තියක් වෙලා නැහැ කියලා. ඒ නිසා මේක තේරෙන තෙක් ගමන ගාක්ම හිරිහරදායකයි. තිත්තයි. අපුලයි. ඇඹුලයි. පැංගිරි සහිතයි. ඒක කාගෙන ගිය මිනිස්සයාට මේ ඉන්දිය ධර්ම වලින් එහාට ගියාට පස්සේ ඒ ඔක්කොම නිකන් කිරිවැච්චි ගෙඩියක් දුඹුක් වෙලා විලිකුන් වෙලා රත් පැහැගෙන යනවා වගේ ඇඹුල පැණි රස වෙන්න පටන් ගන්නවා. ආන්න වෙලා උනාට පස්සේ එයාගේ ආයතන වලට සද්ධා සද්ධා ඉන්ද්‍රියට අනික් හතර දිනාම නැති වුණත් තනියම හිට ගන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රියට වීර්ය නැතුණා සතිය නැතුණා සමාධිය නැතුණා ප්‍රඥාව නැතුණා තියා දන්නවා මම සද්ධාවම ආයතනයක් බාටපත් වෙනවා. එයා වෙනමම කම්පැනියක් හදා ගන්නවා. ඊට පස්සේ වීරිය කියනවා සද්ධාව නැතුව වෙන මොනව නැතුණත් මම මේ සත්න පාවා දෙන්නේ නැහැ කියලා වීරියම නිකන් ඇහැ කන දිව නාසයලත් අපි ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ කෘත්‍ය කරනකොට නායකත්වයක් දෙන්න යාට පුළුවන්. එහෙනම් ආධ්‍යාත්මික ගමනේ නායකත්වයක් දෙන්න පුළුවන් තරමට වීර්ය හැදිලා එනවා. සමහරට අපිට නිදිමතයි කම්මැලි එපා වෙනවා. එයා දන්නවා දැන් වීර්ය නැහැ. නමුත් ඕක හැමදාම තියෙන්නේ වීර්ය එන වෙලාවක් එනවා. මං ඒ ලාය ගන්නවා කියලා වීර්ය ඉන්ද්‍රියක් බවට ආයතනයක් බවට හැදෙනවා. ඒතකොට සතිය මෙතනදී තේරෙනවා ඕනේ නම් හුතු කුශාක්‍ර බුද්ධිමත් කෙනෙකුට තියෙනවා අපි හැම වෙලාවෙම ඉඳලා තියෙන සතිය තමයි. දන්නේ සතිය කියන්නේ උප්පත්තියෙම හම්බෙච්ච චෛසිකයක්. ඒක කොයි හිතෙත් තියෙනවා. ඒක නෙවෙයි අපි අගය කරලා තියෙන්නේ. අපි අගය කරලා තියෙන්නේ මේ නන්නත්තර වෙන විචිත්‍ර චෛසික අගය කරලා තියෙන මේ සතිය අගය කරලා නැහැ. ඒ නිසා සතිය පැනලා දෙන කෙනෙකුත් නෙවෙයි. සතියට කොයි වෙලාවක හරි මුල් තැන දුන්නට පස්සේ ආනායකත්වය ගන්නවා. එයා මේ මෙතෙක්කල් සැලකුවේ නැහැ කියලා පහත් කළ වෙන්නේත් නැහැ. ඔබට මම පාඩමක් ගන්නන්නම් කියලා සතිය පිටේ කරනාට කෙනෙක්ම් කරන්නේත් නැහැ සතිය. කියලා තේරෙනකොට තියෙනවා මේ manussාත්ම භාවයම නිවනක් කියලා තේරෙනවා. manussත්ත්ව භාවයම නිවනක්. ඒක උපදා ගන්න එකයි සතියෙන් කරලා දෙන්නේ. අලුතෙන් හම්බෙන දෙයක් නෙවෙයි. ඒසට චිත්ත ශක්තිය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ බණක කියනවා හොඳටම වික්ෂිප්ත වෙච්ච මනසෙත් කොනක සමාධිය තියෙනවා. මොන තරම් වික්ෂිප්තිච්ච මනසෙත් ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. අපිට වික්ෂිප්තිකට කලබල වෙලා දඟලන්න ගත්තොත් අපිට මේ මනසෙත් කොනක හෝ ඒකාග්‍රතාවයේ තියෙන බව දකින්න බෑ. භාවනා කළ භාව මේ සමාධිය ඇති කරගත්තේ එකනම් කොච්චර මනස කැළඹුණත් එයා බලන්නේ මේක කොනකාරී සමාධිය තියෙනවනේ. ඒකාග්‍ර භාවයේ තියෙනවනේ. ඒකෝදි භාවිතන කැළඹිච්ච එක ගැන කතා කරන්න යන්නේ. ඒකල්ල විශ්ිකලා දාලා මේ කැළඹිච්ච හිතෙත් යම් ප්‍රමාණයක සමාධියක් තියෙනවා කියලා ඒ සමාධිය විතරයි සමාදන් වෙන්නේ. කැළඹිල්ල සමාදන් වෙන්නේ කැළඹිල්ල සමාදන් වීමට කියන අකුසල සමාපත්තිය කිය. අකුසල සමාදානය කිය. ඒ කැළඹිච්ච හිතේ සමාධියක් තියෙනවා කියලා සමාදන් වෙනාට කියන කුසල සමාදානය කිය. පෘත්තක් ජනයා අකුසල සමාදානයට පුදුම දක්ෂකමක් තියෙනවා. වැරදිච්ච දේවල් විතරමයි කතා කරන්නේ. ආර්යයන් වහන්සේ කවදාකවත් වැරදෙන්නේ නැතුව නෙමෙයි වැරදිව කතා කරන්නේ. හරිය ගැන කතා කරනවා. ඒ නිසා මේ වික්ෂිප්ත භාවයේ තුලත් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. මූ ලෝකේ ඉන්න අම්මුව මැට්ට ගත්තත් ඌලක ඥානයක් තියෙනවා. පිස්සන් කොටුට ගිහිල්ලා බලන්න ඔය පිස්සන්ට තේිනවා එළියේ ඉන්න ඔක්කොටම පිස්සු කියලා. එළියේ ඉන්නේ අකුණ්ඩ පිස්සු. ඇතුළට ගියාට පස්සේ උන් ඇවිල්ලා කියන වචන උන් පෙන්නන හැටි උන්ගේ තියෙන මේ විශේෂ සුවිශේෂී ඥාණය කද්දාකවත් අපි අඳුරගන්නේ පිස්සෙක් පිස්සන් කොටුවට දාන්න කාටද අයිතියක් තියෙන කියලා අහන්න බෑනේ කොකට පිස්සු නැත්තේ කියලා අහන්න බෑනේ සබ්බේ පුතු ජන උම්මත්තක ඒ සේරම එකතු කරගෙන තොට පිස්සු කියලා ඌ කොටු කරලා දැම්මට පස්සේ අර උඩ දෙනවා අනේ මේ වාගේ මෝල්ලු જાතියක් දැන් මට පිස්සු කියන තොට පිස්සු නැද්ද කොයි එකකටත් පිස්සු නම් කෝකටද අයිතියක් තියෙන පිස්සෙක් කොටු කරන්න. එනිසා මම ගිහිලා තියෙන ලෝකෙ හුඟක් භාවනා මධ්‍යස්ථාන. හැම භාවනා මධ්‍යස්ථානයක පිස්සෙක් ඉන්නවා. දැන් මේට වේකන්සියක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ළඟදී පිස්සෙක් ගන්න. නැතුව දුවන්න බෑ භාවනා මධ්‍යස්ථානය. රාතන් වහන්සේනමක් ඉන්නවනම් ඒ වගේමයි පිස්සා. දෙන්න එක જાති. මොනම දෙයකටත් වග කියන්නේ නැහැ. ඒ නිසා තමයි මගේ හිත ඇතුළේ රහතන් වහන්සේ නමක් කියනවනම් අනිවාර්යයෙන් මගේ ඇතුළේ පිස්සෙකුත් තියෙනවා. ওই මීමන්තාව කියන එක මංචාඩි ගන්න කඩෙන් ගන්න එක නෙවෙයි. අර ಗುಣ ටික මතු කරලා ගන්න. එතකොට නුගුරේ නිකම්ම අයින් වෙලා යනවා. අපි වෙලා තියෙන මේ නුගුරේ නෙමතු කරන්නේ. ඒතර ಗುಣ ටික පැකිලෙනවා. අපි කියන කතා කරනවා මේ ඉතරාට මේ පඤ්ඤේන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා. මම මේ පෙන්වන්න හදන්නේ අපිට මේ තෝරලා බේරලා ගන්න පුළුවන් නම් සීළු ගුණ ටික මේකේ තියෙනවා. ඒක දන්නේ නැහැ. අපි ළඟ ඒ පෙරහන නැහැ. අපි හිතන එක මේ දෙයියෝ දෙන දෙයක්. එහෙම නැත්නම් මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවම ඉබේ ස්කෝලර්ෂිප් එකකින් වගේ හම්බෙයි කියලා. ඔන්න බොරුද. මේ තියෙන එකේ දැන් කරන නම් කොයි වෙලාවෙ වුණත් සාසනය තමයි අප්‍රමාදී තමයි. ඒ නිසා අපි අද කතා කරන්න මට බලාපොරොත්තු ඕන වෙලා තියෙන මේ සති ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය අතර තියෙන සම්බන්ධතාවය මම උදව්වට ගත්තේ සති සමාධි දෙක ඉන්ද්‍රිය බවට පත් වෙන්න ඉස්සර වෙලා 이ර්ධිපාද මට්ටමේ වැඩ කරන හැටි. ඉර්ධිපාද කියන්නේ ඉන්ද්‍රිය මට්ටමට එන්නේ ඉස්සල්ලා. ඉර්ධිපාද මට්ටමේ වැඩ කරන හැටි හරි විචිත්‍රයි. මේ යන්තම් ආරයන හැදීගෙන එන වෙලාව වගේ අංකුරේ හැදීගෙන එන වෙලාව වගේ ඒක ආයතනයක් වඩපත් වෙච්ච අවස්ථාව තමයි පංච ඉන්ද්‍රිය නැත්නම් ආයතනය කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එනකොට වැටෙන දේ තමයි තමයි ಗುಣ විශේෂයක් තේරෙන පටන් ගන්න. මම මේ කරපු වැඩෙන් යම් ප්‍රමාණික ප්‍රතිඵලයක් තියෙනවා කියලා 100ක් ප්‍රතිඵල නැති වුණත් සාපේක්ෂව ලැබිච්ච ප්‍රතිඵල පිළිබඳව දැනෙන මට්ටම තමයි ඉන්ද්‍රිය මට්ටම. ඒ ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ ඒකේනා මේ ගූඪ දේවල් අඳුරන්නේ, গুপ্ত දේවල් අදහන්න යන්නේ, ඔප්පු කරලා බලන්න පුළුවන් අස්පනා පිට දේවල් එයාට පේන්න පටන් ගන්නවා. මේ බුද්ධ ආගමෙන් කතා කරන කට්ටිය හරියට මේ গুপ্ত දේවල් ගැන කතා කරනවා. මේ සත්ත්‍ය දේවල් සත්‍යයයි අතන සත්‍යයයි මෙතන සත්‍යයයි අතෙන් ගියොත් නම් ආවල් දේ ඉෂ්ට වෙනවා මෙතන ඉෂ්ට මේ භාවනා කරන මනුස්සයගේ කිසිම මේ වගේ ගුඩ දේවල් නැත්තේ නෑ යදන්න වෙනවනම් වෙයි මම පිළිගන්නේ අස්පනා අපිට තියෙන දේ විතරයි කද්දාකවත් වරදින්නේ එයාට ඔය ඕනේ උසභාසින්සනයක් ලැබෙයි හැබැයි මේ මේ අර බෝධියේ බෝධි පූජාවත් දීපන් සත්‍යයි ආර්යගාවට ගිය සත්‍යයි කියන කතාව ඔක්කොම භාවනා නොකරන්නන්ගේ සම්පප්‍රලාප භාවනා කරන මනුස්සයා ඒක පැත්තකට යන්නේ තමන් කරන දේ කරනවා. ඒ කරන්නේ අර කටියට දොස් කියන්නවත් නෙවෙයි ලෝකේ කරගත්තා වෙයි. තමන් අද්දුට ප්‍රත්‍යක්ෂයක් ඇතු. ಗುಣ විශේෂයක් ඇතු. අන්නේ ಗುಣ විශේෂයට බුදුහාමුදුරුවෝ දීලා තියෙන නම තමයි ඉන්ද්‍රිය. තම ආයතන මට්ටම කියලා ඒක තම මෝරලානේ තම හැඩයක් අරගෙන තියෙනවා විතර නිකන් කලලේ බොක්ක ඇතුලේ කල්ලේ හැඩයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඔක්කොම අංගපසංග ටික තියෙනවා දැන්. වීදුරු කැලක් වගේ දැන් වැඩෙනවා මේකේ. ඉතින් එතකොට පේනවා එහෙනම් ඕනනම් බලන්න පුළුවන් ඇඟිල්ලක් ගහලා එකක් ගෑණි අද පිරිමින්ද කියලා බලතයි. ওই වෙලාවට චෙක් කරතයි. දැන් කරනවා. ඔය ඉතින් ඉස්සෙල්ලා ඒව මොකක් කරගන්න බෑ. දැන් හැඩේ ඇවිල්ලා. ආධ්‍යාත්මික ගුණචරිතයේ හැඩේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ඉන්ද්‍රිය මට්ටම කියලා ඒක සාරිපුත්‍ර සාන්ති කියනවා ඒක විශේෂ භාගයයි. දැන් මේ ආධ්‍යාත්මික ගමනේ කාම ගමනේ ඉඳලා මේ රණ්ඩු සරුවල් ගමනේ ඉඳලා ආධ්‍යාත්මික හැරෙන තැන ඉතින් මේ ධර්මදේශනා સમાપ્ત කරමින් ප්‍රාර්ථනා කරනවා මතක් කරනවා සියලු දෙනාටම මේ වැඩමුළුවම විශේෂ භාගීය වේවා ಗುಣ විශේෂයක් වශයෙන් මේ දවසේ ධර්ම දේශනාවත් වැඩමුළුවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා